ඒ ප්‍රහාණය කළ යුතු ධර්ම හතටම නැත්නම් ප්‍රහාණය කළ යුතු ධර්ම හත මොකක්ද කියලා ප්‍රශ්නයක් අහලා ඒකට උද්දේශ වශයෙන් සත්තානුසය කියලා සඳහන් කරන අනුසය ධර්ම හත. ඊට පස්සේ නිද්දේශ වශයෙන් එහෙම නැත්නම් එක එක වෙන්කොට කීම් වශයෙන් කාම රාග අනුසය, පටිඝ අනුසය, අවිද්‍ය දිත්ත අනුසය, විචිකිච්ඡා අනුසය, මාන අනුසය, භව රාග අනුසය, අවිජ්ජා අනුසය කියලා නම් කළා. ඒ අන්ති ධර්ම හත වෙන් කළා කියන. සමස්තයක් වශයෙන් අනුසේ වශයෙන් සමස්ත නම අනුසේ වුණාට මේ කාමරාග අනුසේ පටිඝානුසේට වැඩි වෙනම හිට ගන්න. පිණි හිටිනවා. පන්තියේ එකයි. අනුසය පන්ති තමයි මේ ඔක්කොමලා ඉන්නේ. නමුත් මේ කාමරාග අනුසය කියන එකෙන් අදහස් කරන්නේ අපේ හිතේ හීන නූලෙන් සිද්ධ වෙන මනාපය. එහෙම නැත්නම් ඕන කින හැඟීම. පටිඝානුසය කියලා තියෙන ඊටාම හීන නූලෙන් ඇති වෙන ද්වේෂයක්. මේක නොවේ වා කියන හැඟීම. මනාපමනාප වශයෙන් සමාහට සඳහන් කරනවා මේකට. එහෙම නැත්නම් රුචි අරුචි කියලා සඳහන් වෙනවා. ඉතින් මේ අපේ මනාපමන අප වැඩකට දාලා ක්‍රියාත්මක වුණාට පස්සේ තමයි අපිට අහුවෙන්නේ මගේ මේ සම්පූර්ණ දවසේ න්‍යාය පත්‍රේ වැඩ කරන්න මෙන්න මේ මනාපේ ලබා ගන්නයි මෙන්න මේ මනාපේ අමනාපේ නැති කරන්නයි කියලා අපි මේ මෙහෙ වෙන්නේ මේ කොහොමද කියන එක ක්‍රියාවත් වෙච්චි නැති ඉතින් අල්ලන්න බෑ කොකා ඉගිලෙනකොට තමයි පේන්නේ කන කොකාද සුදු කොකාද කියලා. ඉතින් ඒ නිසා අපේ මේ අනුසේ ධර්ම අල්ලනකොට මේ ශාසනික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් ඉන්න වෙලාවේ මෙන්න මේ මේ කටයුතු අපේ සිද්ධ වෙන්නේ ආශාවකින් මෙහෙවන ලද්දක්. මේ මේ කටයුතු අපෙන් සිද්ධ වෙන්නේ ප්‍රතික්ෂේපයක්. නුරුස්නා ගතියක්, අමනාපයක්, අරුචි ගතියක් කියලා. ඒ දෙක වෙන් කරගන්න බැරි තරම් මේ මන අපේම හේවණල්ලක් වශයෙන් තමයි යමන අපේ පේන්නේ. ලෝකස්වභාවය බලනකොට මන අපේ එක ද්‍රවයක් නම් අනිද්‍රවය වගේ ඈතින් තියෙන යමන අපේ. නමුත් මේ දෙන්න වැඩ කරනකොට මන අපේම හේවණල්ලක් විදිහ තමයි යමන අපේ තියෙන්නේ. ඒ නිසා මේ දෙන්න අත්වල බැඳගෙන වැඩ කරනවා. අම ක්‍රියා කරන දේෙන් ලැබෙන ප්‍රතිඵල දෙක එහෙම නැත්නම් මේ පුද්ගලයා ඒව ආවේශ වුණාට පස්සේ ප්‍රතික්‍රියා දක්වන හැටි 100%ක්ම වෙනස්. ඒ නිසා වෙස්මාරු වෙන්න වගේ. එක පාරට මේ දේ හොඳයි කියනවා, ඒ දේට හොඳ නැහැ, ඒ දේටම හොඳ නැහැ කියන සමාජලාට. එහෙම නැත්නම් පද්ධතියෙන් එක්කිනෙකුට මනාප වෙනවා, එක්කිනෙකුට අමනාප වෙනවා. මේන්න මේ කාරණාව එදිනදා ජීවිතේ නැතුව නෙවෙයි. කාම ලෝකේ නැතුව නෙවෙයි. නමුත් ඒක සියුම් නූලෙන් වැඩ කරන හීන් නූලෙන් වැඩ කරන නිසා අහුවෙන්නේ නැහැ. නිසා කාට හරි අවශ්‍ය නම් මේ මම මම මේ දවස තුල මෙහෙවන හැටි නැත්නම් මේකට මොටිවේෂන් තියරි කියලා කියනවා අපි දෙයක් කරන්න පෙළඹෙන හැටි යටින් එන තල්ලුව කොහොමද එන්නේ කියලා බැලුවොත් ඒක මේ කාම ගුණයන් එක්ක හැසිරෙනකොට නැත්නම් වීතික්කම කෙලස් මට්ටමේදී ඒ සියුම් මට්ටමින් අපි මෙහෙවන නූල් සූත්‍රය අහුවෙන්නේ නැහැ. නිසා අපි ඉස්සල්ලාම දැනගන්න ඕනේ සීල ශික්ෂාවෙන් ශක්ති ප්‍රමාණයෙන් අර කාම ගුණයන්ගේ නැත්නම් වීතික්කම මට්ටමේ වීතිකම් භූමියේ කෙලෙස් අයින් කරන්න අපි ශික්ෂාව ගරු කරලා. ඉතින් ඒක කවුරුත් පටවන් ලද්දක් වෙලා බෑ. Taman විසින්ම මනාපෙන් හික්මෙන්ද ශිෂ්ටාචාරගත වෙන්න මහත්ම ගති පාණ්ඩ හීතල වෙන්න සීලවන්ත වෙන්න උත්සාහ කරනවා. කරනකොට ඒ දෙයට අපි කයෙන් වචනෙන් ඉක්මීමක් ඇති කරගත්තත් නැත්නම් සීලාචාර වුණත් හිත කිසිසේත්ම ඒකට වග වෙන්නේ තරම් නොවන විදියට හිතේ මේ පංච නීවර ධර්ම මත වෙනවා වරක තද්ද කාමරාගේ මත වෙනවා වරක තද පටිඝේ මත වෙනවා තදක නිදිමත මත වෙනවා වරක අතීතනාගත පිළිබඳ උද්දච්ච කුච්ච මත වෙනවා මට දැක මත වෙනවා මේ ටික තියෙනකනුත් අර යටටට්ටුවේ මණ්ඩි ටික අහුවෙන්නේ නැහැ. එහෙම නැත්නම් සර්කිට් එක පේන්නේ නැහැ තාම. පද්ධතිය තාම පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක පේන්න අර සීල ශික්ෂා විතරක් මදි. සමාධි ශික්ෂාවට ගිහිල්ලා තා රූප භාවනාව කරලා හිත මේ නීවරණ ටික අයින් කරලා <coughs> ගැඹුරු පේන තැනට හදා ගන්න ඕනේ. ඒක හරියට මේ මණ්ඩි බොර සහිත වතුර කලයකට ඉංගිනේටයක් දැම්මා වගේ දැම්මට පස්සේ ඒක අර මණ්ඩි ටික ඔක්කොම පල්ලයට බහිනවා. එතකොට වතුර හරහා පේන ගතියක් තියෙනවා. ඒ වගේ තමයි ඒ සීල ශික්ෂා સમાપ્ત කරලා සමාධි ශික්ෂාවේ යම් තුලනයක් යම් සමතයක් යම් ඒකෝදි භාවයක් යම් ඒකාග්‍ර භාවයක් ඇති වෙනකොට විතරයි මේ අඩියට මණ්ඩි බෙදිලා තියෙන මේ මනාපමනාප දෙක අහුවෙන පටන් ගන්න. රුචි අරුචි දෙක අහුවෙන පටන් අර ගන්න. රුස්නා නුරුස්නා ගති දෙක අහුවෙන්නේ. ඉතින් ඒ දේ මතුවෙනකොටත් හරි වංචනිකව මතුවෙන්නේ ඒ රුචි අරුචිකම් මයිලඟ තියෙන එකක් විදිහට නෙවෙයි මතුවෙන්නේ මේ පේන දේ රුචි, පේන දේ අරුචි, පේන පුද්ගලයා රුචි, පේන පේන පුද්ගලයා අරුචි. ඉර පායනවා අරුචි, ඉර බහිනවා රුචි ආදි වශයෙන් අපිට මේ රුචි අරුචිකම් බුදුබණක් ඇහුවේ නැත්නම් සාරිපුත්‍ර සාංශ කියලා දුන්නේ නැත්නම් අපිට පේන්නේ වස්තු වල තියෙනවා කිය. ඔය ගොඩාක්කල් ඒ රුචි අරුචිකම් බල බලා කල් ගත කරන්න ගත කරන්න විශේෂ මේක බලන්න ඕනේ අනුන්ගේ දෙයක් වගේ. පරතෝ සංකල්පයෙන් අපිට මේ වරින් වර හිත වර්ණ ගන්නවා. වරික රුචික මතු වෙනවා. වරික අරුචි මතු වෙනවා. වරික මනාප මතු වෙනවා. වරික අමනාප මතු වෙනවා. වරික රුස්නා ගති මතු වෙනවා. වරික නුරුස්නා ගති මතු වෙනවා. ඉතින් අපේ ස්වභාවෙම ඒ අපි මේ රුචි අරුචි වලට කට්ටිපණින්නේ, තට්ටු පණින්නේ ඒ වස්තු වල අපිට හම් වෙන ආරම්මන වල තියෙන දෝෂයක් කියලා තමයි අපි හිතන්නේ. ඉතින් හිතනවා අපි ලෝකයක් ඇති. එහෙම අපිට නොගැටෙන ගැතුම් ඇති නොකරන වෙනම ස්වර්ගයක්. එහෙම නැත්නම් වෙනම දිව්‍ය ලෝකයක්. අනි එතෙන් ගියොත් නම් කවදාකවත් අපිට අමනාපකම් පහළ වෙන එකක් නෑ. මොකද ඒවා සදාකාලිකවම කිසිම ගැටුමක් ඇති නොකරන දෙයක් කියලා අපි හිතින් හදාගෙන ඉන්නවා මනෝලෝකයක්. ඒ ලෝකේ කවදාකවත් මේ සාමාන්‍ය ලෝකේ බස්සන්නත් බෑ, බහලන්නත් බෑ. අරක හැමදාම හීනයක් විතරයි. ඉතින් ඒ නිසා බුදුචානන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලා මිනිස්සු ඒක ස්වර්ගයේ කියලා ඒක දිව්‍යඥාන්සේ මාව පරාදීසයේ කියලා කවදා හරි උඹ දෙයයන්ට කී කරලා හිටු මෙතන ගිහිල්ලා දානවා එදාට උඹ කවදාකවත් අරුචියක් මහල වෙන්නේ නැහැ අමනාපයක් පහළ වෙන්නේ නැහැ නුරුස්නාගතියක් පහළ නැහැ ඉතින් ඒ ඒ ස්වර්ගයේ එයි ළඟදී එයි ඔක්කොටගෙන යන් කියන එක තමයි ඒක දෙයියන්ට බාර දීලා තිබුණා. දැන් මේ සරුවචනාංශකේ තියෙන සුවිශේෂත්වය තමයි ඒ තමන්ගේ හිතේ මේ වීති පරිඋත්ථාන කෙලෙස් වීතික්කම කෙලෙස් ඇත්තටම කියනවා කියන්නේ වීතික්කම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් අයින් කරාට පස්සේ යම් කිසි කෙනෙක් හුඟක්සියුම හුඟක් තීක්ෂණව හුඟක් විමර්ශන බුද්ධියෙන් හුඟක් ධම්ම විචේ සම්බොධ්‍යයෙන් බලන් ඉන්නකොට අපි මෙතෙක්කල් මේ රුචි අරුචිකම් මනාපමනාප රුස්නා නුරුස්නා ගති බාහිරට දාන්න යෑම නිසා අපි නිකන් සුද්ධවන්තෙක් වෙලා මයි ළඟ නම් එහෙම නුරුස්නා ගති මොකුත් නැහැ මේ අල්ලපු ගෙදර පරට්ටි තමයි වැරද්ද තියෙන්නේ මගේ දෝෂයක් නැහැ ඒකනේ අපේ සාමාන්‍ය ප්‍රවෘත්තිය සීළු සත්ව වෙනුසිකෙත්ත අල්ලපු ගෙදර පරට්ටි ඇර මොකද ඒ කියන්නේ මොකුත් කරන්න බෑ නේ කියන හැම වෙලාවෙම මේ වෛර කම්මනේ කරන්නේ හතුරු කම්මනේ කරන්නේ කාට හරි බැරිද මේ අල්ලපු ගෙදර පරට්ටයෙන් කරන්නේ? අන්න එදාට නම් ඔන්න මෛත්‍රී කරතයි. ඉතින් UNP කාර්යය හිතනවා මේ ශ්‍රී ලංකා කාර්යෝ ටික අයින් කෙරුවොත් මේක දුප්පතුන් නැති ලෝකයක් හදන්න පුළුවන්. මේක ස්වර්ගය. ඒ ශ්‍රී ලංකා කාර්යෝ කියන UNP කාර්යෝ ටික නැත්තම් ඉතින් මේ එක එක උපදිනකොට UNP ලා පස්සේ ශ්‍රී ලංකාවෙන් ඉන්න පුළුවන්. උපදිනකොට ශ්‍රී ලංකාවල පස්සේ UNP වෙන්න පුළුවන්. එතකොට මේ අකගේ තට්ටු මාරු වෙනවා. දෙස් පෙරලෙනවා. ඉතින් මේ විදිහට අපි බාහිරයට මේක හේතුකරනද මේ මේ ඔක්කොම කරන්නේ අසවලා. ඒ ඉතර මහනුවර රාජ්‍ය සමයේ ඔක්කොම එමෙති පට්ටම් දෙන්නේ නිලමෙලාට. ඒ අර දිශාව මේ දිශාව කියලා ඉතින් රාජ්‍ය සභාවේ ඉන්න හරිය කොහොම දිශාවේ. ඒ සමාජයට රජුරවන්න තද්ද වෙනවලු මොන විදිහකින්වත් ප්‍රශ්න විසඳන්න බෑ මේ එකම දිශාවකටවත් කරන්නත් බෑ උත්තර දෙන්නත් බෑ. ඒක රජුරට බනින්නත් බෑ. ඇමති පට්ටම් දීපුවාට බනින්න බැරි නිසා අඩු කුලේ මිනිස්සෙක් කොනක තියාගෙන ඉන්නවලු මොනවා හරි තද වෙච්චාම ඌට බනිනවලු. ඌට කියන්නේ දුක් ගන්නාරාල කියලා. උත්තරම තද වෙච්ච කෙනා අන්නර අණු කන්න කොනේ ඉන්න බණ්ඩියර දෙක. කියන රජුරණ කෝපෙ පිට කරගන්න. ඉතින් අපිත් ওই වගේ කොනේ බණ්ඩිය තියාගෙන තමයි හැමදාම දවස ගත කරන්නේ. වැරදෙනකොට ඒකට දාන්න. ආවල තමයි මේ වැඩේ කරන්නේ. අසවල තමයි කියලා හැමදාම මම සුද්ධවන්තයි මම හරිම සාධාරණයි මයිලගේ පංගු peeru නෑ මම හරිම ඍජු වැඩ කරන්නේ මේ අසවල කියලා අපිට හැමදාම ගැටෙන්න දෙයක් තියෙනවා ඒ නිසා ඒ රාගානුසය කියන එක හරහා සැප හොයන වැඩපිළිවෙලේ අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් සඳුදා ගහපු අමුඩේ සිකුරාද හැන්ද වෙනකම් ලියන්නතෝ කඹරනවා මොකටේ කඹරන්නේ මේ සැප හොයන. ඔව් හම්බ කරපු එක එක්කත් නැහැ මේ නකම්. එක එක්කත් නැහැ. සෙනසුරාදා සිකුරාදා සෙනසුරාදා ඉදයි දිග්ගටම වන්තල් යනවා පල්ලි යනවා දෙයයන්ට යදිනවා අනේ කියලා ඉල්ලනවා අඩු ගන්න මේ කඹුරු පුදෙන් බැන්නම් දෙයයන්ගේ අනුකම්පාවත් ලැබෙන්න එක එක්කත් එකියක්වත් මරනකොට කවදාකවත් සන්තෝෂෙන් මැරෙලා නැහැ. ඒ මොකද හේතුව අපි හිතන අපේ විනිශ්චය වෙලා තියෙන්නේ බාහිරයි කියලා. මේ සුඛෝපභෝගී වස්තු වල කියලා. උපභෝග පරිභෝග වස්තු වල කියලා. එතනම් මත්තර උපරිසිතන දිවි ලෝකේ කියලා. එහෙම නැත්නම් මේ දේශපාලනච්චෝ පෙන්නන අනාගත පාරාදීසය අපි ඔක්කොම හම්බ වෙයි කියලා. ඉතින් අර එලිච්චගේ පිටිපස්සේ යන හිවලෙක් වගේ තනබුරුල දැන් වැටෙයි දැන් වැටෙයි කියලා පිටිපස්සෙන් යනවලු. ඉතින් ඒක හෙල්ලියෙලි තිබුණට වැටෙන්නේ නැහැ. එළුව කියලා හලහලා යනවලු හොඳ මෙලෙක් මාස. ලන්තන් තියෙන්නේ දැන් වැටේ දැන් වැටේ කියලා. ඉතින් ආගම් වලින් අපිව මෙහෙවනවා. දේශපාලන පක්ෂ අපි මෙහෙවනවා. ආර්ථික විශේෂඥයෝ ලස්සන සමීකරණ ලියනවා. සමාජ විද්‍යාඥයෝ දුප්පතුන් නැති ලෝකමවන. ඉතින් අපි හැම කෙනාම පිටිපස්සේ ගිහිල්ලා බලනවා. අනේ අපිට ඕනේ අර එලිච්චිගේ කෑල්ල වැටේ දැන් කියලා වැටෙන්නේ වැටෙන්නේ නැහැ මෑණියෝ කොච්චර කියලාත් වැටෙන්නේ නැහැ. පැද්දි පැද්දි තියෙනවා. ඉතින් මේකට හේතුව ඇතුළෙම තියෙන පටිඝානුසය ද්වේෂය හැම කෙනෙක්ම බිම්බෝම්බයක්. කොයි වෙලාවෙ පුරයි දන්නේ පොඩ්ඩ මිසෙච්ච ගමන් ඔය ප්‍රේම පාට නැහැ යකාම තමයි. මේට හේතු වෙන්නේ බාහිර එකක් නෙවෙයි ඇතුළත එකක් කියපු එකම සරුවචන් වහන්සේ එකම ශාස්ත්‍රුන් වහන්සේ අපේ මේ ගෞතම සරුවචන් වහන්සේ. ඉතින් අපි උත්සාහ කරමු බලන්න අපි ඊයේ හදාගෙන ගිය පාර දිගේ අපිට කොහොමද නුරුස්නා ගති පහළ වෙන්නේ? නුරුස්නා ගති ඇත්තම බාහිරින් පහළ වෙලා ඇතුළට එන එකක්ද? නැත්නම් ඇතුළෙන් පහළ වෙලා බාහිරට වැగిරෙන දෙයක්ද කියලා බැලුවොත් අපිට ඉස්සරහට ඔය කියන විදිහේ අපි ළඟ තියෙන ෂට ගති ගැන, මායාවී ගති ගැන, එහෙම නැත්නම් අපේ ළඟ තියෙන වංචනික ගති ගැන අවදීන් යන්න ඕනේ මේ පුද්ගලික පහර ගැනීමක් නෙවෙයි කියලා. දැන් සරුවච්චන් වහන්සේ ඒ සබ්බ ධම්ම මූලපරියාය සූත්‍රය සඳහන් කරනවා මේ අසුතවත් පුතඥය. ඒ කියන්නේ ආර්යයන් වහන්සේ නමක් දැකපු නැති, ආර්ය ධර්මයේ හැසිරෙච්ච නැති, ආර්ය ධර්මයේ දක්ෂ නැති. සත්පුරුෂයෙක් නොදැක්ක, සත්පුරුෂ ධර්මයේ දන්නේ නැති, සත්පුරුෂ ධර්මයේ හැසිරෙච්ච නැති කෙනෙක් මේ පාඨවිය අල්ලගෙන නැත්නම් මේ පෘථුවිය කියන පාඨවිය කියලා කියන්නේ අතරම තද ගතියට, කක්කල ලක්ෂණයට. ඒක අල්ලගෙන මේ මේ ඉඩම් මේ මේ නිශ්චල දේපොළ මම කියලා හිතා ගන්න. මගේ කියලා හිතා ගන්නවා. එයින් තමයි මම පොසත් උනේ කියන. නැත්තම් එව්වට හම්බ කරන්න ඉඳලා මම නැහුනේ කියලා. එහි එයින් එය. එහෙම නැත්තම් ඒක මගේ. මේක අම්මේ අප්පච්චිගේ බුදලේ. මේක නැත්තම් මට ලොකු අහමදෝ දීපු දෙය. කියලා මේ පෘථිවි කොටස අල්ලගෙන ඒ මනුස්සයා මේ කරන මඤ්ඤණාව සම්පූර්ණ උප්පත්තියත් වගේ අපේ ශරීරය වගේ නැත්නම් ශරීරයේ තියෙන පටවි ධාතු වගේ අල්ලාගත්ත කතන්දරයක් තමයි දිගටම යන්නේ. ඉතින් කාටවත් හිතෙන්නේ නැහැ. එහෙම එහෙම කරන එක අසාධාරණයක්. වැරද්දක්. ඉතින් ඔක්කොමලා ඉඩම් අල්ලන්නනේ හදන්නේ. ඔක්කොමලා දේශීය මාර්ගවල ඕනේ තියෙන්නේ. ඔක්කොමලා ශරීරය ලොක් කරගන්නේ හදන්නේ. ඔක්කොමලා ශරීරය හයියත්ති කරගන්නේ හදන්නේ. ඒක ඇති දෝෂයක් පේන්නේ නැහැ. නෝසාරවචනසලම පහල වෙනවා. පහලලා කියනවා හොඳයි. දැන් ඔය මේ ශරීරයේ එහෙම නැත්නම් තමන තියෙන මුතු මැණික් නැත්නම් ගෙවල් ඉඩම් දොඩ ඉඩකඩම් මොනවා හරි මේ හයියට අතට අහුවෙන දේවල්නේ අපි නිශ්චල චංචල දේපල කියන්නේ. අන්නේ එකක් අරගන්න. ඔකේ එකක් අරගෙන ගොඩාක් වෙලා බලන්නේ. අනුපස්සනා කරනවා කියලා කියනවා. විපස්සනා කරනවා කියලා කියනවා. එකක් අරගෙන බොහෝ වෙලා බලහින් ඉන්නේ කියලා කියනවා. ඕනම වස්තුවක් මේ ලෝකේ බොහෝ වෙලා බලන්න හිටියොත් ඒ වස්තුව සමීපව උත්සන්නව ආසන්නව අප්‍රමාදව බලන්න හිටියොත් ඒ වස්තුව එන්නේ එන්නේ ලිහිලා ඒ වස්තුව ඒ කියන්නේ ඒක ඝණයක් නෙවෙයි මේක සමස්තයක් මේක පිණ්ඩයක් මේක ඝණයක් කියලා තේරෙනවා ඒ ඝණය විනිබ්බෝග වීම ඝණය ඉලපතේ කූරු ගැලවිලා ගියා වගේ කෑලි කෑලි ගලවලා බලන්න පුළුවන් කමක් ඇති වෙන ඕනම දෙයක් දිහා බලන්න හිටියෝ. ඒ නිසා සරුවචාන්සේ සඳහන් කරනවා මේ පටවි ධාතු අරගෙන මේ පටවි ධාතු අල්ලගන්නේ මෙච්චර මේ මඤ්ඤණා කරගෙන කතන්දර හදාගෙන බූදල් දෙමව්පියන්ගේ දරුවන්ට බාර දීගෙන යන ගමනක් නේ තියෙන්නේ. ඒකක් කරන පොඩ්ඩක් බලන්න ගම පටවි කසිනිය අරගෙන බලන්න. එහෙම නැත්නම් දතක තියෙන සුදු පාට හරි දතක තියෙන හයිය ගතිය හරි දතක තියෙන පිළිකුල හරි අරගෙන බලන්නයි කියනවා. එන්න කේස් ගහ කරන් බලන්න කියනවා. එහෙම නැත්නම් නියපොත්තක් කරන් බලන්න කියනවා. මේ සාමාන්‍ය අපේ පාඨවි ධාතු වශයෙන් පෙන්වන දේවල්. අරන බලාන හිටියොත් ඕකේ විපරිණාමය එහෙම නැත්නම් කාලානුරූපව එක වෙනස් වෙන ගතිය වළක්වන්න බෑ වෙන නොබලා ඉන්න බෑ. නොදක ඉන්න බෑ. ඒ තරම්ම ඕනම දෙයක් දිහා බලන්න හිටියොත් ඒක එන්නේ එන්නේ වෙනස් වෙන ගතියකට යනවා. ඉතින් මෙයා මේකට කලබල වෙන්නේ නැතුව මේක බුදු බණක් බුදුහාමර මේක කරපු දෙයක්. අපිට කරන්න කියන්නේ මේක වෙනස් නොවී තියාගෙන ඉන්න නෙවෙයි. වෙනස් වීමට ලෑස්තිලා බලයන්. මේක අනිත්‍ය සංහාය මේක බලපන් බලාගෙන හිටියොත් පේනවා. පාඨවි ගත්තත්, තාපෝ ගත්තත්, තීජෝ ගත්තත්, වායෝ ගත්තත් ඒක විපරිණාමයටපත් වෙනවා. ඉතින් හොඳ ගුරුරෙක් හම්බ වෙලා, හොඳ කමඨාන සුද්ධ වෙලා, එයා මේ ගත්ත අරමුණම නැවත නැවත ඇසුරු කෙරුවොත් ඇසුරු කරන්න කරන කරන්නේ කියෝ ඝන විනිබ්බෝගේ සිද්ධ වෙලා මේක පතුරු ගහලා විසිතුරු වෙලා පේන්න පටන් ගන්නවා. ඒක කවදාහකත් පතුරු ගැහිලා විසිතුරු වෙලා ඝන විනිභෝගේ පේන්නේ නැහැ. නිත්‍ය සංඥාවෙන් බලන කෙනා. එයාට පේන්නේ භාවනාව කැඩෙනවයි කියලා. එයාට පේන්නේ සතිය නැති උනායි කියලා. එයාට පේන්නේ බලානින්න දෙයක් නැහැ බලන බලන දේ වෙනස් වෙනවයි කියලා. මොකද ඒක තමයි පෙන්වන්න ඕන. අනිච්ච සංඥාව කියන්නේ ඒ විපරිණාමය කියන්නේ ඔබ බලන්න හැදුවට එකට එල්ල කරලා එහෙම එකක් නෑ. ඒක දෙයකින් තව දෙයකට මාරු වෙනවා. විපරිණාමයටපත් වෙනවා. ගත්ත සංඥාව අනිත්‍ය භාවයටපත් වෙනච මේ කවදා හරි කමඨාන සුද්ධ උණයි කියමු. සුද්ධ වෙලා භාවනාවට බහිනකොටම දන්නවා. අපි යම් තැනක් එල්ල කරලා යම් තැනක් අරමුණු කරලා යම් දෙයක් නිමිති කරලා යම් දෙයක කර්මස්ථානයේ කරන භාවනා කරනකොට කරනකොට කරනකොට ඒ ගත්ත දේ හෝ ඒ සංසිද්ධිය හෝ විපරිණාමයට පත් වෙන එක මගේ දෝෂයක්වත් සතිය අඩුපාඩුකමක්වත් සංඥාවේ තමා අදී නැතිකමක්වත් මේක තමයි පෙන්වන්න ඕනේ දෙය කියලා. මේක බලාන හිටියොත් අන්තිමට ඔය අද වෙනකොට අපි දවස් දෙක තුනක් භාවනා කරපු නිසා දැන් කමඨාන් සුද්ධ කරන කියනවා මේ ආනාපාන දිහා බලා හිටියොත් දෙකක් තුනක් බලනකොට ආනාපානේ සම්පූර්ණයෙන්ම නොපෙනියනවා කියන. පිම්බීම හැකිලිම දිහා බැලුවොත් හොඳට කීකරු වෙලා හිත මේ සංසුන් කරගෙන නැතිලා යනවා කියලා. මං හිතුවා ඒ දවල් කමඨාන් සුද්ධ කරපෙකින් උද්දුත කරලා පෙන්නනවා මම කියප එකක් නෙවෙයි. තසුත්තර සූත්‍රයේ බුදුහාම සාරිපුත්‍ර සාන්ති කියවන්නේ මේ යෝජා යෝගාවචරෝ කියනවා මේ බලාන ඉන්න අරමුණ විපරිණාමයට යනවා කැඩි කැඩි යනවා වෙන් වෙලා අපේ එනවා මේ බැඳලා තිබුණ පොදිය මීමැස්සෝ අවුව වැටෙනකොට විසිරී යනවා. මීමැස්සෝ මැරෙනවා නෙමෙයි. ඇත්තටම පොදියේ ඉනකොට උන් හත පහක වැඩක් කරන්නේ. අය ගියාට පස්සේ තමයි වැඩ කරන්නේ. මීමැස්සා කයිය කරු හොයන්න ඕන නම් හම්බ කරන්න එළියට යනවා. ගියයි කියලා මීමැස්ස පොදියට මුකුත් වෙන්නේ නැහැ. නමුත් හැන්දෑනට ආයෙ පොදිය එනවා. මේ වගේ මේක විසිරෙනවා ආයෙ එනවා. ආයෙ විසිරෙනවා ආයෙ එනවා. ඉතින් මේක යෝගාවචර ලක්ෂ කෝටි වාරයක් මේක කරලා මේ බැලූ බැල්මට මේ සමස්තයක් වශයෙන් පේන සම්මුති ආකාරකුත් මේකේ තියෙනවා. ඒ පොදිය විසිරිලා විසිතුරුව පේන පුංචි පුංචි අංශු අංශු වශයෙන් කැඩෙන ස්වරූපයක් තියෙනවා කියලා මේකට අඩු ගානේ වස්තුවකට සටහන් සහ ආකාර කීපයක ඉන්න පුළුවන් වෙස්මාරු වෙන්න පුළුවන් හොල්මන් කරන්න පුළුවන් කියලා දැනගත්තා නම් යෝගාවචරය තියෙනවා එකම තියෙන්න ඕන කියන එක තමයි හොල්මන මේක තමයි ප්‍රകൃතිය. ප්‍රകൃතිය තමයි දේශ බලාගෙන ඉන්නකොට විනාශයක් පාටපත් වෙනවා. මෙන්න මේක තහවුරු කරගත්ත යෝගාචරයේ හිතක්. මේක තමයි භාවනාවේ ලැබෙන්න ඕන උතුම්ම දේ. මේක තමයි බුදුරජාණන්සේ පෙන්වන දන්නේ අනිත්‍යයි කියලා එක තහවුරු කරගත්ත කෙනාට බුදුරජාණන් වහන්සේ අසුතවත් පෘතුජන කියන්නේ නැහැ. බුදුරජාණන්සේ කියන්නේ සුතවා අරිය ශාවකෝ කියලා. එයාට හොඳට ඇහිලා තියෙනවා කියන බණේ භාවනා කරනකොට පේනවා බලාගෙන ඉන්න දේ වෙනස් වෙනවායි කියලා. ඉතින් ඒ කෙනාට බුදුහාමුදුරු ආර්ය ශ්‍රාවක කෙනාම දාන. ඉතින් ඔතෙන්දී හරි මේ ප්‍රශ්නයක් කෙනා දැන් ඉතින් අහනවා යන සාංශ මම මේ ආනපන බලනකොට කැඩි කැඩි යන විදිහ දැක්ක යනකොට මට දෙන්න පුළුවන් ද සාතිකයක් මම ආර්ය ශ්‍රාවකෙක් කියලා ඉතින් මම දැක්කනේ. ඉතින් කට්ටි ඉල්ලන යනකොට අස්සම් කළ දෙන්න බැරි කියලා සාතිකයක් මම සෝවාන් කියලා ගෙදර ගිහිල්ලා ෆ්‍රිජ් එකේ ගහලා තියන්නේ. යනකොට මම සෝවාන් නෑ එනකොට සෝවාන් කියලා. ඉතින් මේ ආර්ය ශ්‍රාවක කියන වචනේ බුදුරජාන්සේ පාවිච්චි කරනවා. ඒ මොකද මේක මේ මේ අනුසේ ධර්මයට අදාළ නෑ. නමුත් අපි දැනගන්න ඕනේ මේ தත්වලටපත් වෙච්ච හැම කෙනාම සෝවාන් මාර්ගස්ත ඇත්තෝ. ආර්ය මාස්ටාර්ය මහා සංඝරත්නය කියනකොට සෝවාන් මාර්ගස්ත පලස්ත අනාගාමී මාර්ග සකදාගාමී මාර්ගස්ත පලස්ත අනාගාමී මාර්ගස්ත පලස්ත ආර්යහත් පහසකරස පලස්ත කියන අටනේ අහුවෙන්නේ. ඉතින් මේ වැඩ කරන හැම කෙනෙක්ම මාර්ගස්ථයි. දැන් පාරට බහැලා තියෙන්නේ. එයා බැස්සට පස්සේ යාට පේනවා අරමුණක් දැස බලනකොට වෙනස් වෙනවා. ඒක බාරගෙන. හැබැයි මේක තාම හිත වැඩිලා නැහැ. තාම ඇතිවෙන්න සිද්ධ වෙලා නැහැ. ඇතිවෙන්න වශී වෙලා නැහැ. ඒ නිසා හිතන්නේ එහෙම කෙනෙක් <coughs> මගේ ජීවිතයේ ඉතිරි කාලේ නැත්නම් මගේ ඉතුරු පරියන්ක ටිකේදී මේ දේවල් වෙනස් වෙන බව සහතික කරන සුළු විදිහට යන ඉස්සර වගේ වෙනස් වෙන්නේ නැහැ කියන අමනකමේ නෙමෙයි දැන් ඉන්නේ වෙනස් වෙනවා කියන බැල්මෙන් බලන්න ගියොත් එයාට කට හොදලා කියන්න පුළුවන් ආර්ය ශ්‍රාවකයෙක් කියලා. දේවල් වෙනස් වෙන සුළුයි. ඉතින් ඒක ඒක කවුරුත් දෙන එකක් නෙමෙයි. අපි ළඟ තියෙන මේ හැම දේවල්ම වෙනස් වෙනවා. උදේට පායන ඉර බහැලා යනවා. අපි අපිට හම්බෙන අපේ දරුවෝ මැරලා යනවා. අම්මලා තාත්තා මැරලා යනවා. මේ ගොඩ නැගලි ලස්සන තිබ්බට මැරලා යනවා, කැඩලා යනවා. ඉතින් ඕක මැරෙන දෙයක්ේ. ඕක තේරුම් අරගත්තා නම් දකින දකින දේ ඒ වෙනස් වීම දකින්න කෙනා බුදුජානනාංශයේ සඳහන් කරනවා ඒ කෙනා පටවින් පටවිතෝ පරිඤ්ඤත්වා මුදිත හාත්පස දක්වන පටවිය පටන් ගන්නකොට පටවි ධාතුවේ සමුදය <coughs> ලස්සන මුණතක් ඇතුව පටන් අරගන්න. ඒක වැය වෙලා යනකොට බිඳුවට බහින. ආයෙසරයක් පටන් ගන්නකොට ලස්සනට මුණතක් ඇතුව පටන් ගන්නවා. ඉවරනකොට නැති වෙලා යනවා. ඒ නිසා සමුදේ පැත්ත බොහොම කතන්දරගතන පැත්තක්. වැල් වටාරංගතන පැත්තක්. අපි දොඩමලු කරන පැත්තක්. ඒක ගෙවිල යන පැත්තට යනකොට ඕල්මන් වෙන පැත්තක්, බය වෙන පැත්තක්, නිරුද්ධ වෙන පැත්තක්. මේ දෙකම දකපු එකනට කියනවා පටවි ධාතුව පරිඤ්ඤය නැත්නම් හොඳට විශිෂ්ට ඥාණයෙන් දැක්කට පස්සේ එයා පටවින් පටවිතෝ පරිඤ්ඤාය පටවින් මාමඤ්ඤී කියලා කියනවා. පෘථුවිය පෘථුවිය නෙවෙයි කියලා මේ කියන පෘථුවියේ තියෙන ඒක ඝන ස්වරූපෙ මේකේ නෑ කියලා දැක ගන්නා සුළු ස්වරූපෙන් තමයි භාවනා ගෙනියන්නේ. එහෙම නැත්නම් පට වියාන මඤ්ඤති. අනේ මට මෙච්චර වස්තු භෝග තියෙන කෙනෙක් කියලා පෘථුවියෙන් ආඩම්බර ගන්න කතා කරන්නේත් නෑ. පෘථුවියෙහි මම අසවල් තැන අසවල් ඇඩ්‍රස් එක තියෙන එක නෑ මෙයාට ඇඩ්‍රස් නැතුව යනවා ඊට පස්සේ කොහේ ඉන්නවද මොනවත් නෑ පටවින් මේටි මඤ්ඤතිත් නෑ මේ පෘථුවිය මගේ මේ ශරීරය මගේ කියන හැඟීම නෙවෙයි මගේ තමයි ඒක නැති කරන සුළුවේ භාවනා කරන්නේ මේක තිබුණට හොල්මන මේ දැම්පිච්ච පිපිඤ්ඤ කැලක් වගේ තිබුණට මේක කරනකොට මේක චුරුපයින්නවා ඒ නිසා අන්න ඒ විදිහට කටයුතු කරන එක්කනට බුදුරජාණන්සේ දෙන්නේ සීක පුද්ගලයෙක් කියලා. එයා ශික්ෂණයක් කරනවා අපි මේ අපේ නම්බුව ලබා ගන්න එහෙම නැත්නම් මමයා තහවුරු කරගන්න මාන්නි තහවුරු කරගන්න තෘෂ්ණාව තහවුරු කරගන්න යම් යම් වස්තු අපි ජීවිතේ වටිනාම දේ කියලා වස්තු සංඥාවෙන් ගත්තට හැම දෙයක්ම විපරිණාමයට ලක් වෙන්න පුළුවන් කියන හැඟීම යාගේ හැම වෙලාවෙම හිතේ වැඩ කරන්න පටන් ගන්නවා. මෙතෙක් තිබුණේව තහවුරු කරනේව වැඩි කරගෙනව මගේ කියාගෙන බදා ගන්න ගතියක්. දැන් තේරෙනවා මෙතෙක් බදාගත්ත දේ ඉස්සරහට බදා ගන්න ගියත් මේ සියල්ලම අනිත්‍යයකට ලක් වෙනවා. ඒ නිසා අනිත්‍යයට ලක් වෙන හැම දෙයක්ම තව සත්‍යයක් හෙලි කරන දුක. ඒ නිසා මෙතෙක් වස්තුවක අපි දැක්ම බැලූ බැල්මට මුනත සමුදේ බැලුවා නම් යා බලන උත්සාහ කළා මේක නිරුද්ධ වෙනකම්ම බැලුවොත් තමයි හාත්පස දැක්කයි කියන්නේ. අපි මෙතෙක් කෙරුවේ හට ගන්නව පැත්ත විතරයි බල බල හිටියේ. ඒ නිසා හාත්පසම බලනවාට කියනවා මේකට අරමුණක මුලැමැදාග දැකීම කියලා. ඕනම වෙලාවක මොන අරමුණක් හෝ අරගෙන අපිට ඉස්සල්ලාම තියෙන මේ අරමුණක් දකින්න එකත් අමාරු වෙන්නේ. මොකද নানা අරමුණු දිගේ දුවන හිත එක අරමුණක්වත් හරියට බලන්නේ නැහැ. දැන් අපි භාවනා කරනකොට සමත භාවනාදී අරමුණක් යාලු කරගෙන හාද කරගෙන එහිම හිත පැවැත්වීම හරහා දකිනකොට මතක තියාගන්න අපි දකින්නේ සමුදේ විතරයි. ඒ දකින අරමුණ වැඩි දුර පරිඤ්ඤය කියලා කියනවනම් ආත්පසින් දකින්නවා කියලා කියන්නේ මේ අරමුණ දැක්කට මදි මුලිච්ච කරගත්තට මදි ආපాతගත කරගත්තට මදි ඒක කාලානුරූප විකෘතියට යන හැටි විපරිණාමයට යන හැටි වෙනස් වෙන හැටි දැකීම තමයි කියන්නේ ආස්වාසියේ මුල දැකලා මැද හරහා අග දක්වාම දකින්න. ප්‍රස්වාසයේ මුල දැක්කටමදි මැද හරහා අග දක්වාම යන්න. පිම්බි මේ මුල දැක්කටමදි මුල දැක්කත් ලොකු ජයග්‍රහණයක් තමයි. එනේන ආස්වාසයක් දකින්න එනේන පිම්වීමක් දකින්න කියන ජයග්‍රහණය. මේකේ වැඩිපුර ඇසුර වැඩිපුර අප්‍රමාදය වැඩිපුර විමර්ශන නුවණ කියලා කියන්නේ මේ මතුවෙන පිම්බීම මොන මොන ආකාර සටහන් පහු කරමින් මොන විදියට ගෙවිලා යනවා. මේ මතුවෙන හැකිලිම මොන මොන සටහන් ආකාර වතු කරමින් නැත්නම් මොන මොන බහුරූ කෝලම් පාමින් අන්තිමට ගෙවෙනවාද කියලා. හැබැයි මේකේ ලස්සන කැලලක් තියෙනවා. ආස්වාස් ප්‍රසවාස බැලුවත්, පිම්බීම හැකිලිම බැලුවත්, වම දකුණ වල ගෙවෙන පැත්තෙන් කිසිම වෙනසක් නැහැ කිසිම අරමුණක. හට ගන්න පැත්තේ තමයි හැම අරමුණකම ඔය තියෙන උලිහිලි පෑම් ආලවට්ටම් වෙන්කර දැන ගැනීම මනාපමනාප රුචි අරුචි සේරම තියෙන අරමුණක හට ගන්න පැත්තේ මොන අරමුණක් වුණත් ගෙවෙන පැත්තට ගියාම අවමංගල්‍යයක් තමයි තියෙන්නේ අසුබයක් තමයි තියෙන්නේ නොද්දකින් නොපතන් තමයි තියෙන්නේ ඉතින් ඒ නිසා අපි හැම වෙලාවෙම මූණත් බල බල ඉන්නවා හට ගන්න හැටි බල බල ඉන්නවා ඉවර වෙනවා දකින්නකොට අපිට පේනවා කොයි එකක් ඉවර වෙනකොට එකම කාලා කන්නේ ගතියක් තියෙනවා. මහා මුස්පේන්තුවක් තියෙනවා. දැන් අපි හිතන්නේ දැන් මම හිතන අද අපි යන්නේ ඊයේ අපිට තිබුණේ අමාවක දැන් අද දීවක දවස. තව දවස් 13ක් 14ක් යනකොට අපි එන්නේ වෙසක් පොයේ. වෙසක් පොයේ දවසේ බුදුහමතු උප්පත්ති දවසයි. බුදු වෙච්ච දවසයි පිරිනුවම් පෑපු දවසයි තුනම. දැන් අපිට පාටි දාන්න බෑනේ. දැන් වෙනාගම් කස්තුරට පටන් ගත්තාම පාටි දානවා. දැන් බුදුරජාන්සේ පිරිනුවම් පෑවටද පාඩි දාන්නේ දැන් අපි. හරි සෞත්තුයිනේ. ජොහර පිරිනුවම් දාව දවසේ පාඩි දානවා කියන්නේ. ඉතින් බුදුර උපදීත් දවසේ පාඩි දාවව නරකද? හොඳයි. ඒ උනට ඉදාමනේ උන්නාන්ත පිරිනුවම් පෑයි. විපත්‍යත් ඉතින් ඉතින් මේ තුනම එකට ආවට පස්සේ බෞද්ධයන්ගේ උගුරේ හිර වුණා වගේ මේකට පාටියක් දාලත් බෑ නැතුවත් බෑ. අනිකාගම් වලට වගේ බුදුරජාන්සේ ඒකවත් දීලා නැහැ නටන්න. ඒතියේදී අමනියෝ නටනවා. බුදුන්සේ කියලා තිනවා මං වෙනුවෙන් මේ බෙර ගහන නටන මිනිස්සු නෙවෙයි මට පූජාවක් පවත්න්නේ. මේ අරමුණක මුලැමැදාක බලපන් අඩුවාට මං ඉපදිච්ච දවසේ වෙසක් වේසාක පුන්නමේ දවසේ බුදු වෙච්ච දවසේ වේසාක පුන්නමේ දවසේ පිරිනවම් පාපු දවසේ. ඉතින් දැන් කට්ටිය ගිහිල්ලා මේවා නිකන් බණ කතාව පැත්තකට යන දේවල්. අනේ අර මේ පිරිනවම් මංචක ගාඩ ගිහලා අඬනවා අඬනවා අඬනවා අනේ අපේ බුදු ආමතුරු නැති වෙච්ච තැන. බුදුරජාණන් කියන්නේ ඒක තමයි මහා පරිණිරවාණය කියලා. නැත්නම් සෞපදිශේෂ නිර්වාණ ධාතු නෙවෙයි. නිර්පදිශේෂ නිර්වාණ ධාතු ඒක ලොකු මංගල කාරණාව. අවේ කට්ටිය ගිහිල්ලා ලොකු සිවුරක් මහගෙන ගිහිල්ලා අතෙන් ගිහිල්ලා ටිකක් අඬලා එනවා. එතන ඉන්නව අඬන්න තුන් හතර දෙනෙක්ව හාමුදුරුවෝ දාලා ඉන්නවා. ගිහිල්ලා නැත්තම් බලන්න ඒගොල්ලන්ගේ වැඩේම එතන ගිහිල්ලා මූණ අට කරගෙන ඉන්නවා. දැන් බුදුහාමුදුරු පිරිනම් පාප දැන්නේ. නමුත් බුදුනාංශයේ මේ පරිණිරවාණයටපත් වෙච්ච තැන එතන අඬන්න දෙයක් නැත්තේ නෑ. එතෙන් තමයි සංසාරේ කෙලවර කරන තැන. නමුත් අපි මේක කොච්චර ආමංගල්‍යයක් කරගන්න හදනවද කියලා. ඒස අරමුණක ගෙවීම අරමුණක නිරුද්ධ වීම විපරිණාමේ එහා කෙලවර දැකීම පවා දුකක් කරගෙන ඉන්න කෙනෙක් කොහොම නිවන් දකීද? දුක්ඛ සත්‍ය දකීද? දුක සත්‍යක් විදිහට දකීද? තම කවුරු හරි හිතන භාවනා කරනවා අරමුණක් අල්ලා ගන්නවා ආනාපානෙ බලන බන බනවලට ගෙවෙනවා. ආයතරක් මතුවට ආය බන්න බන බනවලට ගෙවෙනවා. ආය බන මෙන්න මේ පුද්ගලයාට දෙයියොත් වඳිනවලු බ්‍රහ්මියොත් වඳිනවලු මේ මිනිස්සයා කරන මේ උත්තරම කෘත්‍යය කිසිම මිනිසෙක් වඳින්නේ නැහැ. මිනිස්සු වඳින්නේ හම්බ කරන මිනිස්සයාට. මේ ගෙවීම බලන මිනිස්සයාට නිකම්ම කාලකන්ණියෙක් විදියට සලකනවා, මුත්පේන්තුවක් විදියට සලකනවා, නිහිනකමක් විදියට සලකනවා. දෙයියෝ වඳිනවලු ඊට ඉස්සෙල්ලා බ්‍රහ්මිය වඳිනවලු. දැකලා වඳිනවලු තේ සත්‍ති සත්තා දේවා උලාරා ධම්මා විමාන අබිනික්කමිත්වා නීලං නමස්සන්ති පතන්න චිත්තෝ කීනාසවෝ ගන්නති පංසකූල බ්‍රහ්මරු 700ක් තම තමන්ගේ විමාන වලින් ඉලට ඇවිල්ලා මනුස්ස ලෝකේ බැලුවලු කිසිම වෙලාවක මේ එකතු කරන මේ කඩප්පුලිකම් කරන මේ ආර්ථිකය පිටපස්ස යන අසුචි මිනිස්සු පේන්නේ නැතුළු ඒගොල්ලන්. පෙනෙන්නේ ඒ රහතන් වහන්සේ නමක් නීල කියලා. උන්වහන්සේ ගිහිල්ලා පාරයින වැටලා තියෙන පාංශකූලයක් ගන්නවා. ගන්නකොට 700ක් దేవතාවෝ. එතන කියන්නේ බ්‍රහ්ම දේව බ්‍රහ්ම වරු කියලා. තේසත්ති සත්තා දේවා තම්මා විමාන අබිනික්කමිත්වා විමානෙන් එළියට බානකොට පේන්නේ මේ ක්ෂීණාශ්‍රවෙන් වහන්සේ නමක් දැන් rahat වෙලා. ඒත් යන්නේ පටසලුවක් නෙවෙයි. අම්මා කෙනෙක් වදනකොට ගැබ්මල පිහඬ විසි කරපු රෙදි කෑල්ල ගන්නවා පාංශු කුල සංඥාවේ ඒ దేవතාවෝ ඒ බ්‍රහ්මයේ වඳිනවලු අනේ මෙන්න බලන්න තියෙන දෙයක් manuss ලෝකේ කියලා. ඉතින් ඒ වාගේ අපි කවදද අරමුණක ගෙවන් වෙන හැටි දකින්නේ කියලා. ඒක දැකපු දවසට කියනවා පරිඤ්ඤයයි කියලා. ඒක දැන් අරමුණ හොඳට දන්නවා. පරිඤ්ඤය එකන මාමඤ්ඤ කියන එක තමයි බලන්නේ. මේක ගෙවෙනවා. මේක මගේ කියා ගන්න හදන්නේ අනේ මේ කුණුහර පොල්ටනේ මගේ කිව්වේ මම මෙතෙක් කල්. දැන් පේනවනේ මේක කියලා. එයාගේ මාමඤ්ඤ කතාව යනකම්ම සීක පන්තිය තමයි නතර වෙන්නේ. එයා දවල්නෝ බලන බලන දේ දාලා බලනවා මේ චීන කන්නාඩියට මොනවද මේකේ නිට්‍යව සුඛෝ සුභෝ තීනි කියලා. එන්නේ නේක දාලා බලන්න. දාහන්න දාහන්න දාහන්න දාහන්න හැම එකම අනිත්‍යං දුක්ඛං අනාත්තං. වලක්වන්න බෑ. ඒ කාලේ පුරාවටම යාට සීක කියනවා. යම් දවසක තේරුම් ගත්තොත් නමඤ්ඤේ කියලා නේ මේක මඤ්ඤනා නොකල යුත්තක් කියලා ඒක රහත් වෙනවා. කරලා කරලා කරලා හැමදේම බහ බහ බල බල බල බල කිසිම දෙයක ගන්න දෙයක් නැහැ. සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය කියලා බුදුසසුන සඳහන් කරන මාන්නේ මේ ලෝකේ මට සියල්ල පේනවා මං සියල්ල දකිනවා මේ බැසගන්න මගේ කියාගන්න රිංගගන්න මොනම දෙයක්වත් නැහැ නාලං ධම්මෝ නාලං තබ්බේ ධම්මා නාලං අබිනිවේස අපි කීයකට දැනට බැහැගෙන ඉන්නවද බලන්න මති මතාන්තරවල මේ දේ හොඳයි මේ දේන බටහිර සංගීතය හොඳ නැහැ ඉන්දියාවේ සංගීතය හොඳයි ඒ උත්තර ಭಾರತයේ හොඳ නැහැ. දක්ෂිණ ಭಾರತයේ හොඳයි. චීන කෑම හොඳ නැහැ. ජපන් කෑම හොඳයි. බටහිර පරණ තිබුණු සම්ප්‍රදාය හොඳ නැහැ. දැන් තියෙන එක හොඳයි. මොන මොන දේවල් අපි පටලවාගෙන තියාිනවද කියනවනම් ඒ හැම දෙයක් නිසාම දුකක් උපදිනවා. අපි යමක් යමක් ඇල්ලුවා නම් මේ අපි ඇල්ලුවත් නැතත් නිකන් ගෙවිලා යන දේ. අල්ලන්නේ මොකද්ද? යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. මේ මේ මගේ කියලා අපි අල්ලගත්තනම් අල්ලගත්ත තේන් පමණමයි දුක අපි අල්ලගත්තේ නැති කිසිම දෙයකින් කවදාකවත් දුකක් ඇවිල්ලා නැහැ. ප්‍රේමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ. දැන් මේ වෙනකොට අපි යම් ප්‍රමාණයක් අල්ලගෙන ඉන්නවා. අද ප්‍රමාණය විශාල නම් දුක වැඩි. අල්ලගෙන ඉන්න ප්‍රමාණය අඩු නම් දුක අඩුයි. ඉතින් අපි දරුවන් අපි මොකක්ද උගන්වන්නේ? අඩුවෙන් අල්ලපන් කියලායි. අපි අපේ ගෝලයන් මොනවද උගන්වන්නේ? අපි මොනවද දෙන්නේ රටට? දවල් මිගිල් රෑ දනියල් තමයි භාවනා කරනකොට නම් මේ ක්ෂය වීම බලන්න භාවනා කරනවා. එළියට බහපු ගමන් ඉතින් රස කරනවා රේක්කයක් අතේ තියාගෙන ඉන්නවා. ඒ ලොකු තාන්ති ඉන්න කාලේ කියනවා මේ සංඝයා වහන්සේලා මේ දායකයන් කියන බණට දාන කික්ක කියලා කියන්නේ. ඒ දායක වැඩියෙන් ගෙන්නගෙන වැඩියෙන් බඩු රොක් කරගන්න පුළුවන් නම් වැඩියෙන් දායකව සාදු සාදු කියනවනම් ඕකට තමයි දක්ෂකම තියෙන්නේ. බුරුම්බාවෙන් කියනවා නිච්ඡං අනිච්ඡන්ති පදන්ති සමනා ඝටම්බි බින්දේ කලහං කරොන්ති කියලා. නිතරම කැපකාරයින්ටත් කියනවා දායකයන්ටත් කියනවා සිවණම් පිළිසෙට කියනවා අනිච්ඡං අනිච්ඡං අනිච්ඡං කියලා නිට්ටිය වශයෙන් කියනවලු. අනිච්ඡං නිච්ඡන්ති හැබැයි කලගෙඩියක් හරි බිඳුනොත් කැපකාරයන් අතින් ගහනවලු ඔලුවටම. ඝටම්බෙ වින්දේ කලහම් කරන්තේ. සංඝයා විතර දැලිබිය පාවිච්චි කරන જાතියක් මේ පොඩි දෙයකට සිස් ගාලා කපලා දාන. මෑණිවරුත් ඒ වගේ තමයි. පොඩ්ඩ වැරදිච්ච ගමන් ඔය ප්‍රේමවන්තකම මොකුත් නැහැ. සිස් අන්තිමට දන්නේ කොහෙන්ද පිහ බැස්සේ කියලා. හැබැයි නිතරම කියන්නේ අනිච්චන් තමයි. නිච්චං අනිච්ඡන්ති වදන්ති සමනා ඝටම්පි බින්තිය කලහං කරන්තේ කියලා තියෙනවා. පොඩ්ඩ නිකන් මැටි කලයක් කරනොත් ගහ ගන්න. මේ කැපකාරය ඇති මැටි කලයක් කරනොත් ගහ ගන්න. ඉතින් මේ මේ මේ චරිතය තියෙන තාක්කල් අපිට සීක මට්ටමේ ඉන්න පුළුවන් නැත්නම් අන්ධ පෘතජන මට්ටමේ ඉන්න පුළුවන්. මේක තේරුම් අරගත්තාම මේ මැටි කලවලට අපි කරන රණ්ඩුව මේ తాවකාලික දේවල්ට අපි කරන රණ්ඩුව බුදු කෙනෙක් නොහිටියානම් වෙන මොනෝ කරන්නේ අපි? ඔච්චර විතරයි අපි දන්නේ. නමුත් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවා. උන්වහන්සේට සියල්ල දකින්නවා, සියල්ල දන්නවා. ඒකල කියනවා උඹලත් මේ පටවින් මේටි මඤ්ඤති පටවින් පටවියාමඤ්ඤති මේ මගේ පටවිය මේ මගින් වෙච්ච පටවිය මට මගේහි මට මම වෙමි මේ පටවිය මේ තරම් වෙනස් වෙන එකක් දැකපන් පටවිය විතරක් නෙවෙයි ආපෝ විතරක් නෙවෙයි තේජෝ විතරක් නෙවෙයි ඉවර වෙනකම සංකල්ප 28ක් පෙන්නලා කියනවා නිවන පිළිබඳවත් ඔච්චරමයි අමන මිනිස්සු හිතන්නේ කියලා. නිවන මට වේවා කියලා හිතනවලු. ඒ හිතන තරමට දුක එනවා කියලා බුදුහාමුදුරු කියලා. ඉතින් අටුවාචාරින් වහන්සේලාට පැනඩෝල් ගහන්න වෙන සයිසියක් තියෙනවා. එනවා නිවනත් එපයි කියන්නද කියලා. මේ සංකල්ප 28 අන්තිම එක තියෙන පට වියාපෝ තේජෝ කියලා අන්තිමට තියෙන්නේ නේව සංඥා නාසඤ්ඤායතනේ කියලා අන්තිමට නිබ්බාන කියන එකත් අතුවාචාන් වහන්සේ කියන ඔය කියන්නේ අපේ නිවන නෙවෙයි මේ Hindu කට්ටියගේ නිවන අපේ නිවන උනාට කමක් නැහැ කියලා අර සංකල්පෙට බැඳුනට කමක් නැහැ කියන අදහස තියෙනවා. නමුත් නිවන කියන සංකල්පේ කවදාකවත් නිවන නැහැ. ඒක තේරුම් ගන්න අනිකෝ සංකල්ප ගානටම අපි ළඟ තියෙන මේ එක එක එක එක අරකට රුචි මේකට අරුචි කියන ගතිය වගේ ඒ නිවන කියන සංකල්පයේ විනිපදවත් පාඨවි ධාතුව වගේම ඔක පටන් ගන්නකොටයි ඔක කරගෙන යනකොටයි අන්තිමට ඒක වැටෙන හැටි බලනකොට ওই නිවන පිළිබඳව අදහස ඉසියට යන්න යන්න වෙනස් වෙනවා අපි හිතාන හිටියනම් නිවන කියන්නේ මේ කහා පාට චීස් කෑල්ලක් වගේ කෑල්ලක් ඒක ගියාම අතට හම්බ වෙනවා රහත් වෙනකොට කිය භාවනා කරනකොට කරන පේනවා ඒ හිතාන ඉන්නවල ඔක්කොගෙම අර පටවි ධාතුව බලා ඉන්නකොට වගේ පුදුමාකාර වෙනසක් ඇති වෙනවා කිය. ඒක කියනකොට මම දන්නවා කිසි කෙනෙක් කැමති නැහැ කියලා. ඔක්කොම හිතනවා මේ නිවන සංකල්පය වෙනස් වෙන්නේ නැති එකක් කියලා. නමුත් නිවන කියන්නේ සංකල්පයක් න ะ සංකල්ප කියන්නේ වෙනස් වෙන එක. මෙන්න මේක කවදා හරි මේ නිවන පවා මම හිතන්නේ මේ සීලය කියන එක එන්නේ එන්න අර්ථ වෙනස් වෙනවා. මේ සතිය කියන එක සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල අට පොලක අර්ථය වෙනස් වෙනවා. වීරිය කියන එක නව පොලක අර්ථය වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා කවුරු හරි යවුවොත් මොකද්ද සතිය කියලා? එයාට කියනවා සතිපට්ඨාන සතිය එකක්. ඉන්ද්‍රිය සතිය තව එකක්. බල සතිය තව එකක්. සතිපට්ඨාන හතරයි, ඉන්ද්‍රිය එකයි, බල එකයි, සබ්බොජ්ජංග හතයි. සම්මාදිට සම්මා සති කියන එක අටයි. මේ අටේදී මේ සතියේ අර්ථකතනෙ වෙනස් වෙනවා. ඒ නිසා අපි දහම්පාසල් ළමයකින් ඇහුවොත් දැන් මෑණියකින් අහන මොකද්ද මෑණියෝ සතිය කියන්නේ? මෑණියෝ දෙන උත්තරය. මෑණියෝ දෙන එක කාටද බොරු කියන්න පුළුවන්? කාටද ඇත්ත කියන්න පුළුවන්? මේක විපරිණාමය වෙන දෙයක්. භාවනා කරගෙන කරගෙන යනකොට සතිය පිළිබඳ අපේ මතිමතාන්තර වෙනස. ඒ හා සමානවම ඕනම කෙනෙකුගේ නිවන පිළිබඳ මතිමතාන්තර වෙනස් වෙනවා. ඒක වෙනස් වෙන සුළු දෙයක් බවට තහවුරු කර දැක්වීම තමයි අපි ඔය භාවනා කරනවායි කියලා විශේෂයෙන්ම විපස්සනා භාවනා කරනවායි කියලා අපි සමත භාවනාවෙන් අරමුණක් මුණට මුණ දාලා බලාගෙන හිටියට පස්සේ නැත්නම් අරමුණක් මුලිච්චි කරගත්තට පස්සේ ආපాతගත කරගත්තට පස්සේ යම් කිසි කෙනෙක් මේ ආපాతගත කරගත්තේ මේකේ වෙනස් වීම දකින්නයි කියන එක දන්නවනම් එයා විපස්සනා භාවනාවේ ඉන්නේ දැන් මේ ආපాతගත ගතගත් එක වෙනස් නොවිය යුතුයි කියනවා නම් එයාට සමත මට්ටමින් එහාට යන්න බෑ. ඒ බුරුවෙන් පඬිස්සවාංශ කියනවා අපි ගෝයන් කපනකොට එක උප්පිඩක් අතින් අල්ලා ගන්නවා අල්ලාගත් එක දැකැත්තෙන් කපනවා. ඊට පස්සේ තව උප්පිඩක් කරලනවා දැකැත්තෙන් මේ අල්ලන්නේ ආදරයට නෙවෙයි කපන්න. උප්පිඩ අල්ලන්නේ කපන්න. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අරමුණක් අල්ලන්නේ ඒක මේ කරඬුවක තියලා වැඳ වැඳ ඉන්න නෙමෙයි. ඒ අරමුණේ විපරිණාමය බලන්න. එහෙම නැතුව දෑකැත්තෙන් කැපුවට ඉන්නේ නැහැ. Tamanට අල්ලන්න කපන්න ඕන දේ අල්ලන්න උප්පෙඩට කපන්න. ආහනේ වගේ ගත්ත අරමුණ හුදුට පරිඤ්ඤයයි කියලා කියන්නේ ඒක මුලක් දකින්න මැදක් දකින්න අගක් දකින්න එතකොට යාට තේරෙන්න පටන් අර ගන්නවා. මේ අරමුණ පිළිබඳව මම කියා ගන්න යන්නේ මේ අරමුණේ විපරිණාමය බලන්නේ විපරිණාමයේ බැලීම දුකක්. ඕනෑම දෙයක විපරිණාමයේ බැලීම දුකක්. නමුත් මේ විපරිණාමයටපත් වෙන මේ දුකටපත් වෙන දේ මම නෙවෙයි නං මගේ නෙවෙයි නං මගේ ආත්මේ නෙවෙයි නං ඒක මම කියාගන්න එකන දුක විඳිනවා මේක මම නෙවෙයි කියාගන්න එකන දුක ප්‍රහාණය කරනවා ඒක නිසා මේ ධර්මතාවයක් එහෙම නැත්නම් Tamanda ආණ්ඩු මට්ටු කරගන්න බැරි දෙයක් මම ඊ කියාගෙන දුක් විඳින එක ගිනි අඟුරක් අත්තට අරගෙන දනව දනව දනව කියලා ගෑ ගන්න එක්කෙනෙක් වගේ අතාරින්න ඉවරයි අතාරින්න බෑ අපි මෙතෙක් කල් කරලා තියෙන වැඩවල හැටියට අපි අර ගිනි අඟුර අද්දෙන් තියාන ධනවට අතින් අතට මාරු කරගෙන ඒත් දන ගිනි අඟුර අතින් අතට මාරු කරත් ඒක ධනවා ඔන්න ඕකට කිට්ටු කරන්න පුළුවන් දැන් අපි ඔන්න අරමුණක හිත තියාගෙන ඉනකොට අරමුණ හොඳට ගෙවෙනවා. ගෙවිලා ගියාට පස්සේ හරියට කමටහන සුද්ධුනොත් කොයි වෙලාවක හරි ඒ යෝගාවචරයට කියන්න වෙනවනේ. කිය වෙනවනේ ආස් ප්‍රස්වාසී වුණාට පස්සේ ආස්වාදයේ පටන් ගන්න ඉස්සලා මොනවත්ක්ම නැහැ. දැන් රූපත් නැහැ, වේදනත් නැහැ, සංඥත් නැහැ, සංස්කාරත් නැහැ, විඥානයත් නැහැ. දැන් අපි යන වේගය හැටියට අපිට ඒක අහුවෙන්නේ නැහැ. අපි යන්නේ කාගෙන යනවා. ඒ නිසා ආස්වාද ප්‍රසවාස ටොංගාණින්වත් අහුවෙන්නේ එක එක එක එක පෙති ගහන පෙති ගහන යනකොට පේනවා ප්‍රසවාසය ඉවර වෙලා 100ට 100ක්ම නතර වෙලා තමයි ආස්වාසය පටන් ගන්න. ආස්වාසයේ 100ට 100ක්ම වෙන තමයි ප්‍රසවාසය පටන් ගන්න. මේ දෙක කිසිම සම්බන්ධයක් නැහැ. ආස්වාසයේ තියෙනකම් ප්‍රසවාසය නැහැ. ප්‍රසවාසයේ තියෙනකම් ඒ දෙක එකිනෙකට සම්පූර්ණ වෙනස් දෙකක්. මේ දෙක වෙන් කළා දැනගත්තකම ඒකට කියන පරිච්ඡේද ඥානය කියලා. ඒකට පේනවා මේ දෙකේ මාරු වෙන වෙලාවේ, මාරු වෙන වෙලාවේ කොයිද හිත තියෙන්නේ? රූපයකද වේදනාවකද සංඥාවද සංස්කාරයකද මොකක්වත් නැහැ. නමුත් අර වේගයේ වැඩිකමට අහු වෙන නිසා අපි පුළුණු ගිරික පොත්ත ගලවන්න වගේ එක ආස්වාසයක් බලනවා, ප්‍රස්වාසය බලනවා. ආස්වාසය බලනවා. ප්‍රස්වාසය බලනවා කියලා මේක හොඳ නැවතිල්ලේ. නිස්සද්දව සතියෙන් බලාගෙනකොට පේනවා මේක වළක්වන්න බැරි දෙයක් තමයි මේ දෙක අතර මැද පරිච්ඡින්න අවකාශයක් තියෙනවා කියන්නේ. තියෙනවාමයි. දැන් මේ උළු බිම හයි කරලා තියෙන්නේ. ඒ උළු කැට දෙකක් අතර අනිවාර්යයෙන්ම මැද තියෙනවා ග්‍රවුඩ් පාරක්. ඊට පස්සේ හැබැයි දැන් බැලු බැලමට මේක යායට පෙනුනට මේ පුරුද්දලා හදපේක. ආන්නේ වගේ මේ ආස්වාසයෙන් ප්‍රස්වාසයේ වෙනස් ප්‍රස්වාසයෙන් ආස්වාසයේ වෙනස් කියලා. ඒ අතරමැද පරිච්ඡින්න අවකාශයේ හෝ ආනපනේ සම්පූර්ණයෙන් ගෙවුනට පස්සේ තියෙන හිස්තන දැක්කට පස්සේ ওই ලියුම් වල ලියනවා මට මොනවත් නොදෙනී ගියයි කියලා. නමුත් නොදෙනී ගිය බව මට කවදාකවත් තේරුම් ගන්න මගේ ඉන්ද්‍රියයන්ට බෑ. මගේ ඉන්ද්‍රියයන්ට පුළුවන්නේ දැනෙන දේ දැනගන්න විතරයි. ඉන්ද්‍රිය ඥාණය තියෙන්නේ අරමුණක් ආපු වෙලාවේ රූපයක් ආපෙලක සද්දයක් නෙමෙයි කියලා දැනගැනීමේ හැකියාව ඉන්ද්‍රියන්ට තියෙනවා. සද්දයක් ආපුවා රූපයක් නෙවෙයි කියලා දැනගන්න ඉන්ද්‍රිය ඥානෙ තියෙනවා. ඒවට කියනවා ඉන්ද්‍රිය බද්ධ ඥානෙ කියලා. නමුත් අභාවය එහෙම නැත්නම් අවකාශය එහෙම නැත්නම් හිස්තන කිසිම ඉන්ද්‍රියකට දැනගන්න බෑ. ඒ නිසා අපි කරන්නේ ඉන්ද්‍රයන්ට දැනෙන අරමුණක් දීලා ඒක ගෙවෙනකම්ම ඉඳලා ඉන්ද්‍රයන් අසරණ කරලා දාන. ඒකට ඕනනම් කියන්න පුළුවන් අනින්ද්‍රිය බද්ධ ඥානයක් කියලා. අනින්ද්‍රිය බද්ධ ඥානෙ හිස්තන. අනින්ද්‍රිය බද්ධ ඥානෙ තුච්ඡ දෙයක්. අනිත්‍යපත් ඥානයේ ශූන්‍ය දෙයක්. අනිත්‍යපත් ඥානය තුච්ඡ දෙයක්. අනිත්‍යපත් ඥානය පරතෝ. අනිත්‍යපත් ඥානේ අනත්තයි. ඒක නිසා අනිත්‍ය බද්ධ තැනට වැරදිලා හරි හිත ගියොත් ඒ යෝගාචර සාමාන්‍ය වචන පාවිච්චි කරලා කියනවා මට නොදැනුණයි කියලා. නමුත් ඇහුවොත් නොදැනුණ බව දැනගත්තේ කොහොමද කියලා. අපි මෑණියකින් අහනවා සතිය පිහිට බව දැනගන්නේ කොහොමද? ඒ දුර්ගීතයි මම සත්‍ය පිළිබඳ ඉඳගෙන ඉනකොට මම හැප්පෙන තැන දැනෙනවා මට. නැත්නම් ආස්වාද ප්‍රසආස දැනෙන. හොඳට බලන්න ආස්වාද ප්‍රසආස. ආයතකොට මේ දෙක අතරමැද හිස් තැන තියෙනකොට මුඛෙන්ද දැනගත්තේ කියලා ඇහෙන්ද කනෙන්ද නාසයෙන්ද දිවෙන්ද කයෙන්ද මනසෙන්ද කියලා. එක ඉන්ද්‍රියකටත් අහු වෙන්නේදී නිවන් දොරක් එතන තියෙනවා. හැබැයි ඒකට අපි පුදුම බයයි. අපි නිකන් හුක්කිට ගලේ ගැහුවාගේ නන්නත්තර වෙලා යනවා මොනවත් නොදැන තැනට යනකොට. ඉතින් කමඨාන සුද්ධ වෙලා සුද්ධ වෙලා සුද්ධ වෙලා මේ යෝගාවචරය මේක විඥානට්ඨිතිය. විඥානේ පිහිටන්න පුළුවන් තැනක්. විඥාණයට läග ගන්න පුළුවන් තැනක්. විඥාන තිප්පොලක්. ඒ නිසා මේක ප්‍රතික්ෂේප කරන්න නෙවෙයි. අපි ඒක හා කියමු කමන්නේ. මොනක්වත් නැත්තනක් තියනවායි කියලා. මේකට සාදර වෙච්ච දවසේ කවදා හෝ ඒ හිස්තැනට සාදර වෙලා හිස්තනත් ප්‍රකෘති තත්වයක්. ඒකට කියනවා අපි සමතුලිතතාවයක් ආන්නේ සමතුලිතතාවය දැනගත්තොත් එයාට තේරෙනවා මේ හිස්තැනට සාපේක්ෂව තමයි දේවල් තියෙන්නේ. දේයට සාපේක්ෂව තමයි හිස්තැන තියෙන්නේ මේ දෙක අතර. මොකද්ද හේතුඵල ධර්මයක් අන්‍යෝන්‍ය ප්‍රත්‍යක් තියෙනවා. අපි මෙතෙක් කල සංසාරයේ ඇති දේවල් වලින් තමයි මේ නීති හදාගෙන විවත්ත හදාන කටයුතු කරුවේ. හැබැයි ලෝකයේ 96කටත් වැඩිය තියෙන හිස්තැන. ඒක දැන් ක්වොන්ටම් ෆිසික්ස් වලින් ඔප්පු කරලා ඉවරයි. ඇතිදේ මේ පරිමාවක් ගත්තොත් ඒ පරිමාවේ ආස්තිකත්වය එහෙම නැත්නම් මැට එහෙම නැත්නම් කියන අංශු ප්‍රමාණය පරිමාවෙන් හැම වෙලාවෙම 104ක්වත් නැහැ කියලා. සමහර කරන දෙකක්වත් නැහැ කියලා. ඔය 102 තමයි රණ්ඩු ඊර්ෂ්‍යා ක්‍රෝධමාන සේරම තියෙන්නේ. කවදා හරි දැක්කොත් ඒක තියෙන විශාල හිස්තැනක කියලා යාට තේරෙන්න පටන් අරගෙන අපි අත්තමුත්තවත් මේක දැකලා නැහැ උන්දලක් දැකලා තියෙන්නේ මේ තියෙන ටික විතරනේ මේ මායාව විතරනේ. හිස්තන දැකලා නේ බුදුරජාණන්සේ කියන්නේ මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත ලෝකේ මම කියන මං සමස්තය දැක්කයි කියලා. සමස්තය කියලා දකින්නේ මොකද්ද හිස්තන. ඒකේ තියෙන පුංචි අංශුවලයක් අර වහලේ ඉලක්ක ඇවිල්ලා ආලෝකේ පොඩ්ඩක් આવුත් ඉරෙලි ඒක හරහා යන දූවිලියන් සුපේන එකක් තියෙන. පොඩි අන්ධකාරය තියෙන වෙලාවක වහලේ පොල්ලතු වහලක හිලක් බිමට වැටෙනවා. ඒක හරහා යන අංශු ටික පේනවා. අනිත් පැතිවල බලන මොනවක් පේන්නේ නැහැ. ඒ කවදා හරි ජීවිතයේ යෝගාවචර දැක්කොත් මේකේ හිස්තනක් මේ තියෙන හිස්තනේ හොල්මන් වගේක් තියෙනවා. ඒ හොල්මන් තමයි පටවිය ආපෝ තේජෝ වායෝ කියන්නේ. ඒක තියෙන්නේ අවකාශයේ. මේ අවකාශයේ ඉන්ද්‍රිය ගෝචර නැහැ. ඒක ආධ්‍යාත්මික දෙයක්. ඒක ආගමකින් විතරයි අල්ලන්න පුළුවන්. ඒක නිසා ආගමින් ගිහිල්ලා හිස්තන අල්ලපන්. අල්ලලා කවදා හරි ඒක වශී කරගත්තොත් ඒක සිද්ධි කරගත්තොත් තේරෙන පටන් ගන්නවා ඇති දේ 105ට අඩුයි. ගණිත ක්‍රමයේ 105ට අඩු නම් නොගිනිය යුතුයි කියලා දාන එක. ඉන්සිග්නිෆිකන්ට් කියලා. පඨවි හෝ ආපෝ හෝ තේජෝ හෝ වායෝ හෝ සමස්තේ කද්දාක 100ක් නැමේ හිස්තනක් තියෙන කියලා මේ මිනිස්සයාට මේක තේරුම් කරාට පස්සේ හිස්තැනට ආසාවක් ඇති වෙන්න පුළුවන් කියන එක තමයි බුදුරජාණන්සේ මෙතන පෙන්නන්නේ. හිස් දෙයට ආස වෙන්න පුළුවන් ඇති දෙයට සාපේක්ෂව. දැන් මෙතෙක් කල් ඇති දේ තමයි තරංග යවි. ඇති දේ තමයි කතන්දර හැදුවේ. ඇති දේ තමයි මේ ඔක්කොම හදාගෙන බවාගෙන ගියේ. භාවනාවෙන් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා යම් වෙලාවක මේ ඇති දේ ගෙවන් කෙරුවට පස්සේ ඇති නැතිකම කියන එක අවකාශය කියන එක අභාවය කියන එක දැක්කට පස්සේ ඒ යෝගාවචරයා මේ තර්කකමේ දිගේ ගියා නම් යාට පේන්න පුළුවන් මේ නැති දේ කිසිම ප්‍රශ්නයක් නැති නිසා ඇයි නැති දේට නිවන කියන්නේ නැත්තේ කියලා. මම ඒ දවසක් ඔය ඇලන් මෙතින් රාමගිල බණ කියනකොට ඉතින් මේ ධර්ම සාකච්ඡා වෙලාවේදී කමඨාන සුද්ධ කරන එක නම් බොහොම සන්තෝෂයෙන් ප්‍රකාශ කරා. ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට ස්වල්ප වේලාවකින් ආනපන සම්පූර්ණ වෙලා හිස්තැනට ආවා. හැබැයි ටික වෙලා ගියා ආයෙ ගැසිලා ආයෙ ආනපනට ආවා. ආයෙ ටිකක් වෙලා ඒක දිහා බලන එකත් නැති වුණා එන්නේ එන්නේ එන්නේ මගේ අර හිස්තැන වැඩි වේගන වැඩි වේගන ගියා කිව්වා මං කෝ එහෙනම් තට්ටු වෙලයි කියලා වැඩි. තීනෝන කිව්වා එහෙනම් සාස මොකක්ද දැන් කියන ඔබ හන්ත මේක වැඩි කරන්න කියලා කියනවා දැන් මම ඒක කරනකොට කියනවා මේ ඒක හම්බ වීමත් පටලැවිලක් කියලා. එහෙම නැත්නම් ඒක නෙවෙයි මම මේ කියන්න දන්නේ කියලා. ඉතින් ඔක්කොමලා සභාවේ ඉන්න කට්ටිය ඉතින් දැක්කේ අර අරමුණු දැකලා අරමුණු ගෙවන් කිරීම හිස්තන නිෂ්ඨාව කියලා පරමාර්ථය කියලා. ඉතින් මං ඇහුවා හරි මම මේ මාන්නම්කොද අනිත් දවසේ භාවනා කරගෙන ඉන්නකොට හිස්තන හම්බුනේ නැත්නම් ඒකට කනගාටු වෙනවද කියලා. ඔව් ඔව්. ඇයි අද හම්බුණා? හෙට හම්බුනේ නැහැ. ඒක දැන් මේ හිස්තන පිළිබඳ තණ්හාව කියන එකක් තියෙන්න පුළුවන් නේද? ඇති දෙයට තණ්හා කර කර ගියේ මේ අපි කවදා හරි බුදු කෙනෙක් ඇවිල්ලා පෙන්වුවාට පස්සේ මේ හිස්තන ඇති දේ හරහා දැකීමෙන් ලබන්න පුළුවන් විශේෂ ඥානයක් කියලා කාටද පුළුවන් වෙන්නේ මේ නැති දෙයටත් තණ්හා උපදවන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා භවරාගානුසේදිගේ යනකොට හිමීටම කාමරාගානුසේදිගේ යනකොට පටිඝානුසයක් එනවා. ඇති දෙයට ප්‍රිය කරපු මිනිස්සයා නැති දෙයට ප්‍රිය කරන තැනට පැටලෙනවා පටලවෙනවා මාරු වෙනවා ඒ මිනිස්සයාටත් තේරෙන්නේ ඊට පස්සේ කියනවා අවුරුදු 4ක ඉස්සලා භාවනා කරන ස්වාමීන් වහන්සේ මොනවත් නැත්තන් ගියා ඊට පස්සේ බබා මැරුණා අම්මට ලෙඩ වුණා එතෙන්ට යආගන්න බැරි වුණා දැන් මට නැති තැනට යආගන්න බැරි වුණා කියලා නැති තැන නොලැබීම දුකක් කරගෙන ජීවත් වෙනවා ඉතින් ඒකකොට අර ඇති දේ නැති කරන්න බුදුරජාණන්සේ උගන්වපු පාරේ හා කෙලවරේම තියෙන නැතිකම. ඒකත් ඇතිකම වගේම සුෂ්ණා උපදවන්න මාන උපදවන්න දිට්ඨි උපදවන්න සංකල්ප ඇතිකරන්න පදනමක් වෙන්න පුළුවන් නිසා නැතිකමම නෙවෙයි නිවන කියන්නේ. දරුවචන්සේ වැඩ ඉන්න කාලේ ආස්තිකත්වය සහ නාස්තිකත්වය කියලා වාද දෙකක් තිබුණා. ඉතින් ආස්තිකත්වයේ නටන මිනිස්සුන්ට නාස්තිකත්වයේ කිව්ව ඕක මොඩකමක් කරන්නේ. නැතිකම බලන එකයි අපි කරන්නේ. ඒගොල්ලෝ කිව්වා අම්මෙක් නැහැ, පියෙක් නැහැ, හොදක් නැහැ, නරකක් නැහැ, දුන් දේ ඵලයක් නැහැ, මොකුත් නැහැ නෑ. ඒතර ඇතිම ඇතිවද කියනට ගම පිස්සු කතා කරනද මවක් ඉන්නවා, පියක් ඉන්නවා, දානයක් තියෙනවා, හොද දෙයක් තියෙනවා, නරකක් තියෙනවා කියලා ඇති ඇති ඇති ඇති ඇති කියන. 10ක් මත කියනවා නැති නැති කියලා. බුදුරජාණන් ඔය දෙකෙන් එකකවත් ඉවර නෑ කියලා. ආස්තික දෘෂ්ටිය හෝ නාස්තික දෘෂ්ටි නිවනක් නෑ. මෙතන අවශ්‍ය වෙලා තියෙනවා ආස්තික දෘෂ්ටියේම ගිලිලා, කරලේ වැඩිච්ච පණුව වගේ උපදිලා මැරිලා ජත වෙන මනුස්සයර නාස්තික දෘෂ්ටියක් තියෙන බව දැකීම හරි වටින දෙයක්. නාස්තික දෘෂ්ටියේ ඉන්න මනුස්සයාට මේක දෘෂ්ටියක් මේකට විකල්පයක් වගේ ආස්තිකත්වයේ තියෙන කියන මෙන්න මේ දෙක පෙන්නන එක තනි ඇහින් වස්තුවක් බලනවා වෙනුවට ඇස් දෙකෙන් බලන එකට ගැඹුරු පේනවායි කියලා අපිට භෞතික විද්‍යාව උගන්ලා දීලා තියෙනවා. තනි ඇහ අහලා බලන මනුස්සයාට තනි තලෙ ඔක්කොම පේන්නේ. ඇස් දෙකෙන් බැලුවොත් තමයි ගැඹුරු පේන්නේ. ඉතින් බුදුරජාණන්සේ කියනවා ලෝකයා උපදින ආස්තිකේ නම් ඇති දේවල් වලට රණ්ඩු කරනවා ඒක ජීවත් වෙලා මැරෙන්නේ මේකේ. ඉතින් බුදු කෙනෙක් ඇවිල්ලා කියනවා ඔබ දන්නේ නැති උනාට පුතේ බලපන් මෙන්න මේ දෘෂ්ටි කෝණය ඔය ආස්තිකත්වයේ ජීනොට නාස්තිකත්වයේ සාපේක්ෂ වශයෙන් තියෙනවා. සමහර උප්පත්තිම නාස්තිකයි. අත්තිකිලමතාන යෝගය කියන්නේ ඒකට. එහෙම නැත්නම් උච්ඡේදවාදී කියන්නේ ඒකට. ඒ මනුස්සයෙක් කිව්වොත් නෑ මේ ලෝකේ సౌందර්යයක් කියලා එකක් තියෙනවා මවෙක් පියෙක් තියෙනවා හොඳ දේ කෙරුවොත් හොඳ ලැබෙනවා නරක කෙරුවොත් නරක ලැබෙනවා කියලා පිස්සු කතා කරනවාද ඒව බොරු වැඩ මේකේ ගණ්ඩ දෙයක් නෑ කියලා නාස්තික දෘෂ්ටියන කරනට ආස්තික දෘෂ්ටිය දැම්මොත් එයාගේ ඇස් දෙක පෑදුනා වෙනවා එහෙම නැත්නම් කියනවා මොළ පළු දෙකේ දකුණු මුලෙන් වැඩ කරන මනුස්සයා ආස්තික දෘෂ්ටියට බොහොම බරයි. වම් මුලේ වැඩ කරන මනුස්සයා නාස්තික දෘෂ්ටියට බරයි. ඉතින් මේ දෙකෙන් එක පළුවයි වැඩ කරන්නේ මනුස්සයෙක්ගේ. ඒක තමයි මේ මේ ස්නායු ශල්‍ය විද්‍යාවේදී හොයාගත්ත වටිනම දේ අපි කොච්චර සමබරව ඇවිද්දත් අපි එක පළුවයි වැඩ කරන්නේ. අනෙක් පළුව මරණ දවසට ෆැක්ටරි ෆ්‍රෙෂ්. අලුත් බඩු කවදාකවත් වැඩ කරන්නේ නැහැ. මරනකොට බුදුන් ඉන්න බවක්වත් manussත්ත්ව ප්‍රතිලාභයක්වත් චන සම්පත්තියක්වත් සත්පුරුෂ සංසේවනයක්වත් සද්ධර්ම ශ්‍රවණයක්වත් පැවිද්දක්වත් ගැන හිතලවත් නැහැ. තියෙන්නේ කාමේ විතරයි. එහෙමනේ ඉතින් ලක්ෂ කෝටි ගණක් ඉන්න මිනිස්සු මැරෙන්නේ ආධ්‍යාත්මයක් ගැන හිතන්නෙත් නැහැනේ. නමුත් යම් කිසි කෙනෙක් ඉන්නවා අපිට අඤ්ඤ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේගේ බුදුන්සේගේ බණක් ඇහුවා. එදාම රහත් වුණා. අඩු ගන්න සෝවන් වුණා. දවස් හතර පස්සේ රහත් වුණා. ඊට පස්සේ කවදාකවත් මනුස්ස ලෝකෙට ආවේ නැහැ. කැලේමයි ජීවත් වෙන්නේ. ඒ ස්වාමීන්චේ දකුණු පැත්තේ ඉන්නව වම් පැත්ත ගැන කතාවක් නැහැ. මෙන්න මේ වගේ මේ දෙන්නෙක් පෙන්නුවාට මොලේ ඇතුලේ ඔය දෙන්නම ඉන්නවා. කවදද මේ දෙන්න එකතු වෙන්නේ? ආස්තිකත්වය කියන්නේ සංකල්පයක් විතරයි. නාස්තිකත්වය කියන්නේ සංකල්පයක් විතරයි. ආස්තිකේ ඉන්න කෙනා නාස්තිකේ පෙන්වන්න පුළුවන් ප්‍රතිපදාව දිගේ ගිහිල්ලා. නාස්තිකේ ඉන්න කෙනාට හරි අමාරුයි. එයා පිළිගන්නේ ප්‍රතිපදාවක්. ඒත් ගියොත් ආස්තිකත්වෙ පෙන්වන්න පුළුවන්. මෙන්න මේ දෙක දැකපු දවසේ මනුෂයාට ලෝක විශ්ය කියන එක නැත්නම් ලෝක දර්ශනය කියන එක ඇත් දෙකෙන් බලපු ගන්න ඉන්න පුළුවන්. අන්න ඉදිරියට ආවට පස්සේ තියෙනවා ආස්තිකේ තියෙන නාස්තිකයට සාපේක්ෂව. නාස්තිකේ තියෙන ආස්තිකයට සාපේක්ෂව මේ දෙකම දිහා බලලා ඇතයි කියලා හෝ නැතයි කියලා වෙන් කරන්නේ නැතුව දෙකට සමහිත ඇතිකරනද ආස්තිකයට කැමති කෙනා නාස්තිකයට වෛර කරනවා. නාස්තිකයට කැමති කෙනා ආස්තිකයට වෛර කරනවා. අන්නේ දෙක දැන් මම මම මේ අරමුණක් වතු වෙනවට වෛර කරනවා නම් මම හිස්තැනට ප්‍රේම කරනවා. හිස්තැනට වෛර කරනවා නම් වස්තුවට ප්‍රේම කරනවා. එහෙම නැත්නම් හිතට වෛර තරහ ආස කරනවා නම් වස්තුවට වෛර කරනවා. ඒ නිසා අපිට භාවනා කරගෙන ඉන්නකොට සද්දයක් ඇවිත් අපි වෛර කරනවා. මොකද අපි අර තිබුණු සමාජයේ කැමතියි. තව සමහරකට වෙනවා හුස්ම ගන්නකොට ගිහලා හුස්ම ඉවර වුණාට පස්සේ බුදුම බයක් එනවා. <coughs> බුදුම නිදිමතක් එනවා. බුදුම අසරණ බවක් එනවා. අම්මෝ භාවනා කරන්න බෑ කියලා. ඒ මොකද නාස්තිකයට කැමති නෑ. ඉතින් මේ දෙකේ මේ භවරාගානුශේෂා පටිගානුශේ දෙන්න මේ කරන තට්ටු මාරුව දැක්කට පස්සේ දෙන්නෙක් අතර කිසිම වෙනසක් නැහැ නේ. මිනිස්සු ඔක්කොම එකයි. පටන් ගන්නකොට භව රාගානුසය තිබුණා රූප පටිඝානුසයට බැන බැන. ඌ පටිඝානුසය පටන් ගත්තා නම් භව රාගානුසයට බැන බැන ඉන්නවා. <coughs> ඔක්කොගෙම තියෙන්නේ මේ පොඩ්ඩක් වයර් මාරු වෙලා විතරයි. මේ මාරු වෙච්ච එකනට උඹ යන ක්‍රමයට මේ ඇත ඇත ඇත ඇත කියන මිලට නැත කියන එක වෙන්නපන්. නැත නැත නැත කියන මිලට ඇත කියන එක වෙන්නපන්. අන්න එදාට තේරෙයි මේ manuss ලෝකේ දිහා නොසැලෙන මනසින් తాදී මනසකින් එහෙම නැත්නම් දෙක දිහාම සමහිතකින් බැලීමේ ක්‍රමයක් තමයි බුදුහාමුදුරු කියන්නේ. හැබැයි තාම වැඩේ ඉවර නැහැ. තාම නිවන් දැකලා නැහැ. තේරෙන්න පටන් ගන්නවා අපි ඉන්නේ මොන තරම් තනි ඇහෙන් බලාගෙනද. ඒක නිසා අන්දරයෙන් ඇහුවට පස්සේ කිව්වලු මේ මේ දෙනගේ එක හැක් පොට්ටයි. එක පැත්තක දත් නැහැ. කොහොමද දැනගත්තේ කියලා එක පැත්තට එක පැත්තට තනකොළ කාගෙන ගියයි කියලා දත් නැති පැත්තේ තනකොළ පොඩ්ඩක් ඉතුරු වෙලා තිබුණා. ඒ නිසා මම දැක්කයි කියලා කකා කකා එළදෙන ගිහිලා තියෙන්නේ ඇදට. මොකද ඒක ඇහැයි පේන්නේ ඒ පැත්තට තමයි කකා මේ හැම දෙනක්ම ওই වගේ තමයි. හැම ගවයෙකුත් ඒ වගේ තමයි. ඌට පේන පැත්තට තමයි හැරෙන්නේ. කවදාකවත් දෙක සමබරපරලා යන්න බෑ. මොකද අපේ සම්ප්‍රදායට විරුද්ධයි ඒක. අපි UNP වුණොත් ශ්‍රී ලංකාව වෙන්න බෑ. අපිට කවදාකවත් හිතන්න බෑ අපිට බෞද්ධ වුණාට පස්සේ මේ මුස්ලිම් මිනිසුන්ට ප්‍රේම කරන්න පුළුවන් කියලා. අපිට කවදාකවත් හිතන්න බෑ මුස්ලිම් මිනිසුර කවදාරි මේ බෞද්ධෙක් වෙන්න පුළුවන් මේක බාර ගන්න පුළුවන් මනුස්සකම තියෙනවා අපි හිතන්නේ මේ සිංහල බෞද්ධය විතරයි මිනිස්සයා ඌ විතරයි සම්මාදිට්ඨිය ඉන්නේ අනිසේරම විත්‍යා දෘෂ්ටිකයි කියලා ඉතින් මේ මේ අරගත්ත මේ බරදණ්ඩේ මේ අරගත්ත මේ බරුව මේ අරගත්ත මේ විකෘති දර්ශනය නිසා අපි අර තන තනිය හැතින පොට්ට දෙන එක පැත්තට කකා කකා යනවා වගේ නෑමක් තියෙනවා බුදු කෙනෙක් ලෝකේ පහළ වුණ නැත්නම් අපි කියනවා ලෝකේ ඕක තමයි කියලා. අනේ කරුමෙට වගේ බුදු කෙනෙක් පහළ කියන්නේ මේ කෙලින් පාරක් තියෙනවා අනන්තය දක්වාම. ඕකේ ගියොත් එක තැන කරකැවෙන. සංසාරේ කියන්නේ ඒ වක්‍රව ගමන් කරන එක කරගිලා කවදා හරි එතෙන් ආපහු එනවා. උන්වහන්සේ දෙක පෙන්නලා කියනවා දෙපැත්තේ තියාගන්න මේ වෙලාවේ භව රාගය තියෙනවා මේ අරමුණු වලට ද්වේෂ කරනවා මේ වෙලාවේ අරමුණු වලට ප්‍රේම කරනවා රූප ධර්ම වලටම වර එක ප්‍රේම කරනවා වර එක ද්වේෂ කරනවා නැත්නම් නැතිකමට ද්වේෂ කරන එකන ඇතිකමට ප්‍රේම කරනවා ඇතිකමට ද්වේෂ කරන එකන නැතිකමට ප්‍රේම කරනවා ඒ වගේ මේ භාවනාවේ අරමුණ ගෙවිලා යනකොට ඒකිනා ඒ ගෙවි යාම વિશે දක්වන ආකල්පය හරහා ලොකු දෙයක් මතක් කරලා දෙන්න පුළුවන් තමන්ට පේනවාද කලින් අල්ලාගත්ත මේ මතියක එහෙම නැත්නම් මඤ්ඤණාවක ගත කරන නිසා ඇති දේ දිගේ යන මනුස්සයාට නැති දේ දැකපු ගමන් හූල්ලනවා. බය වෙන්න පටන් ගන්නවා. නිින්ද යනවා. ගැසිලා අතාරිනවා. මොකද්ද කරන්න ඕනේ කියලා හිතා ගන්න බෑ. නැති දෙයකට කැමතිලා යන එකනට සද්දයක් ඇවිච්ච ගමන් ඒකට ද්වේෂ කරනවා. වේදනාවක් ආපු ගමන් ඒකට ද්වේෂ කරනවා. මොකද අරමුණු වලට බයයි. බරමු නැත්තම් අරමුණු වලට ද්වේෂ කරනවා. මේ දෙකම හිතේ හොල්මනක් විතරයි කියලා. මේ දෙකම හිත ඇති කරගත්ත හිත විසින් මේ ආස්තිකයට සහ නාස්තිකයට වෙන වෙන විදියට විනිශ්චය කරන්න හදන ගතියක් මිස ඇති භවේ නැති භවේ අපිට දුක් දෙන්න ඕන කමක් නැහැ. ඉතින් ඒක නිසා මේ භවරාගානුසේ තියෙන කෙනා මේ කාමරාගානුසේ තියෙන එකනා ආස්තිකත්වයට ප්‍රිය කරනවා. නාස්තිකත්වයට බය වෙනවා. නාස්තිකත්වයට ප්‍රේ කරන જાතිකුත් ලෝකේ ඉන්නවා. ඒගොල්ලෝ පටන් ගන්න ඉතලම පටිඝානුසීමයි පටන් ගන්න ද්වේෂචත්‍ය කියලා අපි කියනවා. එයාට මේ సౌందර්යයක් නැහැ. ඒක ඒක නොදකින් නොපතන් නොදොමකින්. ඉතින් මේ එක මිනිස්සෙක් තුළම මේ දෙක මේක සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් පටලව ගනී කියලා මට හිතෙනවා. ෆෙමිනිටි එහෙම නැත්නම් ස්ත්‍රීත්වය භවරාගනුසෙතියි. පෞරුෂත්වය පටිඝානුසෙතියි. පරුස කියලා කියන්නේ පුරුෂ කියන වචනේ. ඒ අර්ථිනේ ගැටුමම තමයි. පුරුෂයා කියන්නේ ගැටුමම තමයි. ස්ත්‍රීත්වය කියලා කියන්නේ ලෝලත්වෙම තමයි. ඒක ආලිංගනේ තමයි ගත කරන්නේ. ඉතින් මේ දෙන්න එකතු වීමෙන්නේ අපේ මේ භව ගමනයන්නේ. ඉතින් කාට හරි හිතන්න පුළුවන් ද හැම කෙනෙක් තුළම ගෑණියෙකු බිනියෙකු දෙන්නම ඉන්නවයි කියලා. බුදුරජාණන්සේ කියනවා සූත්‍රයක් තියෙනවා අටක නිපාතේ සංයෝග වියෝග පරියාය සූත්‍රය කියලා. ඒකෙදි කියනවා ගෑණියක් ඒ ගෑණිගේ ගෑනු ගතිය පෙන්වන්නට ස්ත්‍රී ලිංග ස්ත්‍රී නිමිති ස්ත්‍රී ආකල්ප ස්ත්‍රී ආභරණ ස්ත්‍රී වචන ගොඩාක් අරගෙන එයා හැම වෙලාවෙම ස්ත්‍රී ආකල්ප වලින් තමයි ගත කරන්නේ. ස්ත්‍රී ආභරණ වලින් තමයි ස්ත්‍රී කතාවෙන් තමයි ස්ත්‍රී ඔලිමයි ගත කරන්නේ. ඒ තරම් මේ ගෑනු ගති පෙන්වන්නේ පුරුෂයෙකුට තියෙන කැමැත්ත නිසායි කියලා. ඉතින් අනිත් පැත්තේ තියෙනවා පුරුෂයාගේ පුරුෂ ගති තියෙනවා පුරුෂ ආභරණ තියෙනවා පුරුෂ කටහඬ තියෙනවා පුරුෂ රුචි අරුචිකම් තියෙනවා ආකල්ප තියෙනවා. එයා ඒක පෙන්වන්නේ ගෑණියෙකුටද කැමැත්ත නිසායි කියන. ඉතින් මේ දෙන්නගේ සංයෝගයෙන් මනාපෙකුත් පහළ වෙනවා නම් කවදද මහන්නේ මේකේ කෙලවරක් තියෙද කියලා. ඒකල කියනවා පුරුෂයෙකුට භාවනා කරලා තැනකට ගියාට පස්සේ කියද හැකි මයි ළඟ තියෙන මේ පුරුෂ ගති මයි ළඟ තියෙන මේ පුරුෂ කටහඬ මයි ළඟ තියෙන පුරුෂ ආභරණ ආකල්ප සේරම මනසින් හදාගත් එක. මනුස්ස ඉස්ලාම් බ්‍රහ්ම ලෝකෙන් පාරන වෙලාවේ ඥාන පිරිමි වෙන් වෙලා ඉඳලා නැහැ. දැන් කිව්වොත් එම ඥානෙකට පිරිමියෙක් කියලා වෙන්න නඩුවක් නේ. කිව්වොත් එම් භාවනා කළ උද්‍යප්පේ ඥානෙන් හරි ගියාට පස්සේ ඥාන පිටිමක නැති වෙනවයි කියලා මට හෙට නඩු දායි. සරුවචන්සේ දේශනා කරපේ කියලා බලන්න මේ අඩුම ගානේ අපි ළඟ තියෙන මේ ඥාන පිරිමකමත් පටවපු දෙයක් කියලා manussකම නැති කරන්න ආපු කුණු හරපයක් කිය. මේක තියෙනකන් අපිට කවදාකවත් මිනිස්සෙක් වෙන්න බෑ. මම ස්ත්‍රීත්වය අරගෙන ස්ත්‍රී සඳහා සටන් කරන්න යන තාකල් මේ මිනිසයා තනිය හැ තියෙන පොට්ට දෙනක් වගේ තමයි එක තැන කරකවන්නේ. පුරුෂයෝ අරගෙන පුරුෂත්වයේ පතාගෙන ස්ත්‍රීන් පුරුෂාධිපත්‍ය තියන යන්නේ ගියොත් ඒ තනිය හැ තියෙන හරකෙක් වගේ එක තැන කරකවනවා. manussකම නැහැ කියලා කියතයි. manussකම තියෙන්නේ මේ දෙකම එන්න ඕන. හිතා ගන්න බෑ. ඒ නිසා සිරියයියා කියනවා අම්මා හොඳයි කිව්වත් වැඩි තාත්තා හොඳයි කිව්වත් වැඩි ඒ නිසා නංගියේ මල්ලියේ පවතමි දෙන්නම හොඳේ කියා කියලා සිරියයියා කියනකොට අම්මා හොඳයි කිව්වත් වැඩි කියනකොට නංගි ඊ කියන තාත්තා හොඳයි කිව්වත් වැඩි කියනකොට අයියා ඌ කියනවා අහලා තියෙනවා සින්දු අහලා තියෙනවා ඒ නිසා නංගියේ මල්ලියේ පවතමි දෙන්නම ඒකට මනුස්සකම වෙනවා අපිට කවදාද පුළුවන් වෙන්නේ වස්තුවක් දිහා බලලා මේක තියෙන රුචි අරුචිකම් දෙක මේ පිටතින් ආව ආකල්ප මඤ්ඤණා mati කියලා තේරුම් අරගෙන මෙව්වට යට වෙලා ඇයි අපි මේ වස්තුව වස්තු වශයෙන් දකින්න බැරි ඇයි අපිට manussකම ගන්න බැරි මේ සිංහල බුද්ධ ධර්මයේ පිරිමි කමයි ගෑනු කමයි උපසම්පදාවයි අරනිකායයි මේනිකායයි අර සිවුරු පාටයි මේ සිවුරු පාටයි මොන මල අවුලක්ද මේකේ තියෙන්නේ කියලා බලන්න ඉතින් අපේ ලොකු සාංශේ දීලා තියෙනවා ඒක ගුරුරෙක් කරති ඉන්නවනම් ඔක්කොම තනි පාට සිවුරු ඇඳපල්ලා. එතකොට ওই හඬුව නැහෙනේ. පිරිකර වලින්වත් වෙන් කරන්න යන්න එපා. එක විදිහට හිටපල්ලා එතකොට පිරිසේකයි. එහෙම නැහෙනේ එක එක් අඟ උස්සපු ගමන් ඉතින් ඔන්න රණ්ඩු. එතකොට මනුස්සකම නැහැ. එතකොට කවදා හරි අපි මේ දැන් ඉන්න අපි දාගෙන තියෙන පාට කණ්ණාඩි දෙක දැකලා මේ පාට කණ්ණාඩියෙන් දකිනකොට පාට තමයි පේන්නේ. මේක මේ පිටින් දාගත්ත කණ්ණාඩි දෙකක් බුදුහාමුදුරේ එළ තිනක ගලවලා දාන්නයි manussකම මතු කරලා දෙන්නයි අනේ බලපල්ල දේවල් දිය ඇති හැටිය කවදාකවත් ඔය රාගානුසේ තියෙන තාක්කල් පටිඝානුසේ තියෙන තාක්කල් අපි අර කබර ගෝයා තල ගෝයා කරලා දකිනවා මිසක්කා ඛණ්ඩෝණකමට දකිනවා මිසක්කා හිත ගියතන ආදරජ මාලිගාව හැදෙනවා මිසක්කා දේවල් දිහා බලන්ද ඒක සීක මට්ටෙදි දැනගත හැකි අපිට රුචි වෙච්ච හැම දෙයක්ම කවදාද අරුචි වෙනවා අපිට අරුචි වෙච්ච හැම දෙයක්ම කවදා රුචි වෙනවා. ඒක මේ අපිට පිස්සු ඇදිලා වෙන එකක් නෙවෙයි. මේ රුචි අරුචිකම වස්තුවට ආරූඪ කරන ලද්දක්. වස්තුවට පටවන ලද්දක්. මේක කට්ටියකින් බලාපොරොත්තු වෙන්න එපා. මේ දුසින් ගන්නෙන් රටවැසියට රටට ලෝකෙට කියන්න බෑ. නමුත් අපි යම් දවසක <coughs> මොකේකට ප්‍රේම කරා නම් ඒ ප්‍රේම නිසා නම් අපිට මේ සංසාර දුක ඇවිල්ලා තියෙන අපිට හිතෙනවනේ අයින් වෙන්න ඕනේ කියලා. ඒ ප්‍රේම කරපු ටික අයින් කරන්න වෙනවනේ. එතකොට අපිට නිකම් ප්‍රේම නොකරපු දෙයකට වගේ කටයුතු කරන්න වෙනවනේ. ආන්න මේ වෙනස එක ජීවිතයක් ඇතුළත මිනිසෙකුට කරගන්න පුළුවන් නම් එදාට තමයි පරිණාමය අපේ හිර වෙච්ච තැන ඉඳලා අලුතෙන් ලෝකේ දිහා බලලා අපි මේ රාගානුසයට වැඩ කරන්න ගියාම එකක් පොට්ට දෙනක් වගේ එක එක තැන කරකැවෙනවා. පටිඝානුසයට වෙච්චාම අනිත් පැත්තට යනවා කැරකෙනවා මේ දෙකෙන් ඇස් දෙකෙන් බලන් හිටපුවම පේනවා මේ manuss ලෝකේ තරම් ඒකට නිදර්ශන කොහෙවත් නැහැ. තිරිසන් ලෝකේ නැහැ, പ്രേත ලෝකේ නැහැ, යක්ෂ ලෝකේ නැහැ, දිවි ලෝකේ නැහැ, manuss බ්‍රහ්ම ලෝකේ නැහැ. manuss ලෝකේ පේනවා මිනිස්සු කොච්චර අන්දන්න පුළුවන්ද කියලා. එක එක ක්‍රමවලින් එයාට අපේ දැන් තියෙන වෙළඳ ව්‍යාපාර තියෙන. එහෙම නැත්නම් වෙළඳ ප්‍රචාර වැඩ. ඒවා කොච්චර අපි අන්දලාද තියෙන කියලා බලන්න. අපි තියෙන දේශීය දේ තේරම බාල වර්ගයේ රටින් ආපු එක හොඳ එක කියලා දැන් කාලා ඉවරනේ. දැන් ආයෙ සිද්ධ වෙනවා කියන්නේ ඒගොල්ලම දැකලා කියනවා නෑ නෑ මේ දේශීය දේ හොඳයි කියලා. අපි මේ මංගිනත කුෂ්කර්ම વિશેයි උගන්වන්න ගියාම කොච්චර ඒ ඊයේ කියපු එක අද එපයි කියලා ඒ කටින්ම කියන්න සිද්ධ වෙනවා. මේ උගන්වපු වසවිස ඉස්සර වසවිස දාන එක තමයි හොඳම බිස්නස් එක. දැන් කියනවා ඊට මට වැඩිය හොඳයි නොකා ඉන්නේ කියලා. ඒ ධර්මතම අපේ හිත අන්දනවයි කියලා මේකට කියන්නේ. මේ මති මතාන්තර වලින් විෂයන්ගෙන් මහා බහුජාතික සංගම් අන්දනෝ ඒ අන්දනේකේ වැඩිම ඇඳිලා අන්දන්නේ මායя. මායя තමයි අපිට එක එක දේවල් අරක දෙන්නම් මේක දෙන්නම් කියලා ලාභ සත්කාර හරහා ඒ අන්දන ඇඳිලා බුදුරජාණන්සේ සඳහන් කරනවා ඒ යවකලාපී සූත්‍රයේදී මා තුරාසුර යුද්ධේ මේ සූර්ය පරදිනවා. අසුරය දිනනවා. ඊළඟට ශක්ත දේවේන්ද්‍රයා කතා කරලා කියනවා මේ විසුණු දෙයියන්ට අපි පැත්තේ ඉන්න හරි ඔක්කොම යන යන තැන මැරිලා අසුරය ජය ගන්නවා. එතකොට ලෝකේ අසාධාරණ එනවා. ඒ නිසා මොකද කරන්න කියලා. ඊට පස්සේ ඒ විසුණු දෙයියෝ ගිහිල්ලා කීසයිට කලඹලා අමෘතේ හොයාගන්න. ඇවිල්ලා මැරිච්ච අසුරයන කවනවා. කවරපස්සේ මැරිච්ච අසුරය ආය නැගිටිනවා. නැහිට පස්සේ දජග්ග සූත්‍රය දේශනා කරන්නේ බුදුරජාණන් කියනවා උඹලට බය නම් ආපහු යුද්ධෙට පල්ලෙල මගේ කොඩිය බලපල්ලා කියලා මේ සක්‍රදේවේන්ද්‍ර මෙහෙවන යුද්ධය. ඊට පස්සේ අසුරිය පරදිනවා. අසුර නායකයා වේපචින්ත අසුරේන්ද්‍රයා පණ පිටින් ජීවග්‍රහයෙන් අල්ලගෙන එනවා මේ පාණ්ඩු කම්බල සයිදාසනේ ළඟ. දහලා අසුරේන්ද්‍රයා බැඳගෙන එනවලු පස් පොලකින් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. කකුල් දෙක දෙපළකින් අත් දෙක දෙපළකින් බෙල්ලෙන් බැඳගෙන ඉල දැන් පතෝල කරලා වගේ දාලා ඉන්නවා. දැන් සක්‍ර දෙවියන්ගේ ආසනාරූඪ වෙලා දැන් යුදාධිකරණයටපත් කරන්න හදනකොට අසුරේන්ද්‍රයාට හිතෙනවලු වේපචිත්තිට යකෝ යුද්ධෙන් පරිදිලත් ඇවිල්ලා තියෙන දිව්‍ය ලෝකෙනේ. මේකෙ මිනිසු සාධාරණයි කියලා. එතකොටම බැමිලිනවලු. දේව සැප ලැබෙනවලු. ආයෙත් මම චික්කේ මම අර සම්පූර්ණ අසුරයන්ට නායකත්වයේ දුන්නා මම මෙතෙන් හොරිකඩේ වගේ ආවිලා යුද්ධ ආයෙ ආවිලා දෙයියෝ හොඳයි කියනවනේ චිචේ කරණෑ කියනකොට බැමි පහ ආයෙ වදිනවා. ඒතර බුදුරජාණන් කියනවා මේ අසුරේන්ද්‍රයාට වැයිච්ච බැමි පහ දෙයියෝ සාධාරණයි මෙතන හොඳයි කිව්වොත් ලියනවා. අසුරයෝ සාධාරණයි දෙයියෝ වැරදි කියපුවම වදිනවා. මාරය අපිට දීලා තියෙන බැම්ම ඊටත් වැඩිය වැඩි කියලා තියෙනවා. යමක් යමක් ගැන මඤ්ඤණා කිරුවොත් ඒ තරමට අපි බැඳෙනවා. යමක් යමක් මේ සියලු මඤ්ඤණා පමණයි කියලා දැනගත්ත ගමන් අපි බැමියොලි ලියනවා. ඒකදී සාමාන්‍ය ඇත්තේ යන්න මඤ්ඤණාවක් කියලා බුදුආවර කියනවා. නැත්තේ යන්න මඤ්ඤණාවක් කියලා තියෙනවා. රූප ලෝකයේ කියන්නේ මහරණේ මඤ්ඤණාවක්. අරූප ලෝකයේ කියලා කියන්නේ මඤ්ඤණාවක්. මම ඇත්තෙක් වෙමි කිව්වනම් එහෙනම් අහුවෙලා. මම නැත්තෙක් වීම කිව්වනම් ඊට විරුද්ධ මතයට අහු වෙලා. ඒ නිසා මේ මඤ්ඤණා ටික තේරුම් අරගෙන ඒකෙ මිදී හැටි යෑම සාමාන්‍ය ලෝකයා කියන්නේ චපලකම කිසිම මතයක් නැහැ ඔහේ නිකන් ඒකට කියනවා අමරාවික්කේප වාදේ කියලා. ආන්දගේ ප්‍රතිපත්තිය කියලා. ලෙස්සල යන ප්‍රතිපත්තියෙන් ඉන්නේ. ඒසා මඤ්ඤණා පිළිබඳව කතා කරන ලෝකේ ගත්තාම අවුරුදු 6ට යනකම් පොඩි දරෙක්ගේ කද්දාවත් මඤ්ඤණා නැහැ. අවුරුදු 6ක් වෙනකන් කිසිම පොඩි දරුවට වඤ්ඤාණ නැහැ. ඉතින් අපි කියනවා භාවනා අමාරුයි කියලා. ඒ කියන්නේ අපිට අවුරුදු 6ට අඩු වෙන්න අමාරුයි දැන්. නිසා ඉච්චරම අමාරු දෙයක් නෙවෙයි අවුරුදු 6ට ඉස්සලා අපි ළඟ මඤ්ඤණා තිබුණේ නැහැ. ඔත් බුදුරණාතේ ඒකට පොඩි නිකන් වයසට ගිය අපිට පොඩි සපෝට් එකකට කතා කරනවා. ඒ දරුවා මඤ්ඤණා නැතුණාට එයා ඒක නොදන්න නිසා එයාට ආනිසංස නැහැ අපි දැන් මඤ්ඤණ ඇති කරගෙන ප්‍රතිපදාවේ මඤ්ඤණ අයින් කරාට පස්සේ අපිට ඒකේ ආනිසංශ තියෙනවා. අපිට වාද කරලා පෙන්වන්න පුළුවන් මම මේ UNP කාර් එක ඉස්සර මම දැන් ශ්‍රී ලංකාව වුණා. මම ගිහියෙක්. මං අතෑරියා. මං එදා වැරදි කිව්වා. දැන් හොඳයි කියනවා. ආන්නේ විදිහට මේ මඤ්ඤණාට එක අතහරින්න පුළුවන් ගතිය මේ ලෝකේ උත්සාහ කරන්න බැරි නම් ඒ මනුසාර ක්ෂණ සම්පත්තිය කියන එක තේරෙන්නේ. අපි uppatti බැඳගත්ත පොදියම හනමිටියම තියාගෙන ඊ අඳුරෙන් පපා මේ යන ගමන ගේමට කැතයි. ගේමට කැතයි කියලා කියන්නේ. ඒ උත්සාහ කරලා බලන බුදුන් ඉදිරි පිට, උත්සාහ කරලා බලන ධර්මයේ ඉදිරි පිට, උත්සාහ කරලා බලන සංඝයා ඉදිරි පිට, උත්සාහ කරලා බලන තමන්ගේ සීලය ඉදිරි පිට අපිට මේ ඇත්තු වේවා නැත්ති වේවා මේ දෙකට මති මතාන්තරට අහු වෙන්නේ නැතුව මේක තියා බලා සිටීමේ හැකියාව විනිශ්චය නොකරන හැකියාව බෙදන්නේ නැති හැකියාව ඒක චපලකමක් නෙවෙයි ඒක සීල ශික්ෂා සමාධි ශික්ෂා දියුණු කරපු කෙනාට තියෙන ප්‍රඥා ශික්ෂා එහෙම නැතුව මේ අමරාවික්කේපවාදී කියලා ලෙසලා යන ප්‍රතිපත්තිය නෙවෙයි එහෙමනම් අපිට කවදාහක්වත් අෂ්ටලෝක ධර්මේ කම්පා නොවීම කියන වචනේ විස්තර කළ දෙන්න බෑ බුදුසසුනට ඇයි තාදී කියලා කියන්නේ කියන වචන විස්තර කරනවා. තාදී කියන්නේ ඇත්තේ වී නමුත් නැත්තේ වී නමුත් එක තැනකවත් මතිමත අන්තර ගන්න නැතුව දෙක කෙරෙහිම එළඹ සිටි සීයෙන් සමාන හිතින් ඇති කර ගන්නවා. එතකොට අපිට තේරෙනවා මේ කාමරාග අනුසය මනාපේ රුචිය වැඩ කරන හැම වෙලාවෙම අරුචියක් තියෙනවා. තියෙන එකේ හැව නැල්ලක් තියෙනවා. ඒ නිසා ආලෝකයේ තියෙන හැම වෙලාවෙම හැව නැල්ලක් තියෙනවා. පහනක් පත්තු කරලා බලන්න පහනෙන් පරිසරය ආලෝක කරාට පහන හැම වෙලාවෙම Tamange මුලට අන්ධකාරයක් යොමු කර ගන්නවනේ. ඊටිපන්දම පත්තු කරලා බලන්න ඊටිපන්දෙන් හාත්පසේ එළිය කෙරුවට Tamange මුලට අන්ධකාරයක් දා ගන්නවනේ. ඒ නිසා අපිට හිතනවා ඊටිපන්දම සරසුභවාදී කිය. අපිට පහන සරසුභවාදී නෑ. ඒක Tamange ඉන්න තැනට අන්ධකාරයක් දා ගන්නවා. ඉරට විතරයි පුළුවන්නේ හේවණක් නැතුව ජීවත් වෙන්න. බුදුජානනාංශයට පුළුවන්. අනික හැම කෙනෙක්ම දැනගන්න ඕන තමන් බබලන්න බබලන්න තමන්ගේ කකුල් දෙක ළඟට විශාල අන්ධකාරයක් වැටෙනවා. ඒ නිසා මේ කමර කාමරාගයට නටන කෙනා ගාව නොදැනීම භව රාගයක් එකතු වෙනවා. ඒ දෙක පිට කෙනෙක් බලන්න වගේ බලන්න පටන් ගත්තොත් පේනවා මේ මනුස්ස ජීවිතයේ අපිට හම්බෙලා තියෙන මේ ක්ෂණ සම්පත්තිය මහ පුදුමාකාර දෙයක්. ඒක ආධ්‍යාත්මෙම යන්න ඕන. ඒක ආගමෙම යන්න ඕන. ඒ නිසා අපි සීල ශික්ෂා සමාධි ශික්ෂා ඉවර කරාට පස්සේ විශාල ශික්ෂාවක් තියෙනවා. එන මේ මනාපමනාප රුචි අරුචි තෘෂ්ණා නුරුස්නා ගති දිහා බලාන ඉඳලා මේක වෙනස් වෙන්නේ නැති දෙයක්ද කියලා බලන්න. මගේ රුචි අරුචිකම් වෙනස් වෙන්නේ නැති දෙයක්ද? මනාප අමනාපකම් වෙනස් නොවන දෙයක් නම් එහෙනම් උන්දගෙන් කිසිම භාවනා ගුණයක් වැඩිලා නැහැ. ඒක නැවත සලකා බලන්න කැමති නම් එයා සීක පුද්ගලෙක් වාටපත් වෙනවා. ඒත් උරගාලා බලලා ඒක සාක්ෂාත් කරන්න ගොඩාක් කල් යනවා. මොකද අපි ඒ තාක්කල් මේක වැරදි අතර පාවිච්චි කරලා තියෙනවා. ඒක නිසා කොයි වෙලාවක හෝ තමයි මෙතෙක් බාර අරගෙන තියෙන මේ සෑම දෙයක්ම ආර්ය පරිශ්‍රණයේ නාමයෙන් වෙනස් විදිහකට බලilla තමයි අපි මේ අනිත් අනත්ත ලක්ෂණය කෙරෙන්නේ ඒක සඳහායි අපි ඔය පරතෝ දර්ශනය කියලා කියන්නේ අනුන්ගේ දෙයක් වගේ බලනවායි කිය. ඒක විතරක් නෙවෙයි. තව ඒවා තියෙනවා. ඒ නිසා Taman දිහාම යෝගාවචරයක් විදිහට බලනවා. මිසක් ගෑණියක් පිරිමික් විදිහට බලන්න එපා. මේක බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා අඤ්ඤෝමී ආකප්පෝ කරණීයෝති පබ්බජිතේන අභින්නම් පච්චවේකිතබ්බා. මේ අනික් මේ ලෝකේ ආකල්ප වලින් Taman දිහා බලන්න එපා. අලුත් ආකල්පකින් බලන්න. පැවිද්දා විසින් මේ ඔක්කොමලා පැවිද්දු භාවනාවට ආවට පස්සේ තට්ටේ ගාලා කාසිවුරු වෙන්නේ නැති වුණාට භාවනා කරන හැම කෙනෙකුටම පැවිද්දෙක් කියලා කියන්න පුළුවන්. ඒ කෙනෙක් බලන්න මගේ ආකල්ප සම්පත්තිය වෙනස් වෙන්න ඕනේ. එහෙම නැතුව ගේනකොට තිබිච්ච හන මිටියම අරගෙන ගියා නම් වෙලා නැහැ මේ වැඩමුළුවක් වෙලා නැහැ. වැඩමුළුව වෙනවනම් ඒ වෙනස් වීම වෙනස් වීම බාර ගන්න ගතිය මේ රූප ද්‍රව්‍ය අරූප ද්‍රව්‍ය වලට විතර නෙවෙයි මති මතාන්තර වලටත් ආකල්ප වලටත් රුචි අරුචි කොටත් කිඳා බැහැගෙන යන්න පටන් අරගත්තොත් ඒකට අපි කියනවා අපි මේ දුරුකල යුතු ඒ පහතබ්බ ධර්ම පිළිබඳව පොඩි අවබෝධයක් ලැබුවයි කියලා. ඉතින් අද දවසේ ධර්ම දේශනාවත් මේ කරගෙන යන වැඩපිළිවෙලේ හරියට පීයක ධාරේ වගේ අවශ්‍ය දේට එල්ලේ සඳහා ශිළු දෙනාගේම ගුණුව සඳහා යොමුව සඳහා හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා